තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ මාන මුදබ්බති අසේසං අලසේතුම් සුදුම්බලං සෝ භික්ඛු ජහාති යෝර පාරං ඉන්නෝ තින්නමිව තච්ඡම් පුරාණං තීති කෞරුණීය ස්වාමීන් වහන්සේ සදා කුජි සම්පන්න පින්වත්නි අපිට අද ප්‍රතිනා කාලයක් ලැබිලා තියෙනවා මේ තුන්වෙනි දවසේ අපේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහා ඉතින් මෙතෙන් වැඩි වෙන තන පරිදි අපි මේ ධර්ම දේශනාව පවත්න්නේ කෙනෙකුට සම්බන්ධ වෙන ධර්ම දේශනා මාලාවක් වශයෙන් ඉතින් මේ ධර්ම දේශනා මාලාවටම පොදු මාතෘකාව අපිට යෝජනා වෙලා තිබුණේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දකනිකායට අයිති උරග සූත්‍රය කුද්දකනිකාය ක්‍රම සූත්‍ර නිපාතේ පළවෙනිම සූත්‍රය උරග වාක්‍යය උරග සූත්‍රය අපි පළවෙනි දවසේ පළවෙනි කාතාව ඉදිරිපත් කරගෙන ප්‍රධාන වශයෙන් ද්වේෂය ක්‍රෝධය කියන අකුසල මූලය ගැන කතා කරන්න අවස්ථාවක් ලබා ගත්තා. දෙවෙනි දවසේ ඊයේ දෙවෙනි කාතාව මුල් කරගෙන ලෝභය ආශාව සම්බන්ධ කරගත්තා. හතර තුන්වෙනි කාතාවත් ඊයේ මාතුකාට සම්බන්ධ නිසා ඒකත් ලෝභයටමයි සම්බන්ධ වෙන්නේ. අද මම බලාපොරොත්තු වෙනවා ඒ හතරවෙනි කාතාව ඒක මානීය මුල් කරගත්ත බවයි දේශනාරම්භයේදී මතක් කරන්න තියෙන්නේ. ඉතියේ වැඩි කතාවක් ඉදු ගමන එකපාරටම මේ මාන්නයෙන් පටන් ගන්න හේතුව බොහෝ විට දැක දැන ගන්න පුළුවන් වෙන්නේ ඒකට අදාළ වෙච්ච නිදාන කතාවක් එක්ක සම්බන්ධ කරුවොත් තමයි. මේ සූත්‍රය එක මාළට ඇමිනිච්ච මල්දලක් වගේ තිබුණාට එක එක ගාථාවට වෙන වෙනම නිදාන කතා තියෙනවා. එක එක ගාථාව වෙන වෙන මාතෘකාවක් දිනකට පාන. නමුත් ඒකේ අර එකම සූත්‍රයකට ඇමින්න හේතුව තමයි ඒ කෑම දෙයක්ම ගාථාවල් වශයෙන් තමයි මේ කියන්නේ. ඒ ගාථාව අවසාන පද දෙක සෝබික්කු ජහාති වරපාරං උරගෝ ජිනමෙත චම්පුරාණං කියන නිදර්ශනය ශරණ ගාථාවකම තියෙන නිසා මේව එක රැලකට ඇමින්ලා තියෙනවා. මේ හතරවෙනි ගාථාව මහාන්‍ය මුල් කරගත්ත දේ සර්වචන් වහන්සේගේ ශ්‍රීමුකේට ලැබුණේ ඒ සර්වචන්තු වැඩ ඉන්න කාලේ එක්තරා මහණෙක් ඒ කියන්නේ බණ භාවනා කරන කෙනෙක් ගඟක් අයිනේ භාවනා කරගෙන ඉන්නකොට ඒ ගඟෙන් Taman ඉන්න අරණ්‍ය එහා ගොඩක් සම්බන්ධ කරන උන බටවලින් සකස් කරන ලද ඒ දණ්ඩක් තිබිලා තියෙනවා. එක දවසක් හදිසියෙන් වගේ ගම්යත්තාවට තදබල වර්ෂාවක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ බලනින් දැක්වීම අර උණ වලින් හදන ලද ඒ දුර්වල වූ ඒ දණ්ඩ කඩාගෙන තියෙනවා. ඉතින් ඒ ශාස්ත්‍ර දැකලා තියෙනවා මේ වතුර වදිනකොට දීකොටේ කප්පදී අර ඒ දණ්ඩය ඇතුලේ ඉස්කතිය නිසා වතුරට ඉල්පෙනවා. ඒකෝලෙක දෙපැත්තෙන් අයි කළ තියෙනවා ඒ ගැලුණාට පස්සේ මහ වතුරකට බොහෝම ලේසියෙන් ගලාගෙන කලවගෙන යන්න පුළුවන්. ඒක මේක මේ ස්වාමීන් වහන්සේට විවිධ පැති වලින් ඒ ධර්මය අවලෝකනය කරන කල්පනා කරන්න හේතුවක් වෙනකොට ඒ ස්වාමීන් වහන්සේගේ පිනටත් අපේ පිනටත් මේ සංසිද්ධිය මේ නල ශේතංග කියන විදිහට උන්නපට ඒ දන්වා මහවස්තුකට ගලහගසාගෙන යන දිහා බලලා කියනු මනස්කාරය පවත්වන මේ ස්වාමීන් වහන්සේ සර්වචන් වහන්සේගේ මේ මහා කරුණාවට ලක් වෙලා උන්වහන්සේ මතක් කරනවා මහාන උන්වය වගේ තමයි යම් කෙනෙක් Tamanගේ මාන්නේ එහෙම නැත්නම් ආඩම්බර ගතිය නලසේතුම්ව සුදු බලන් කෙනෙකුට තාම දුර්වල වූ උණබට වලින් හදන ලද ඒ ගන්නක් වගේ මහා වතුරකට ගෙනියනවා නම් ඒ කියන්නේ ධර්මෝජාවට ලක් වෙලා ධර්ම ඕගෙට ලක් වෙලා තමන්ගේ මානිය සෝදා හරින්න පුළුවන් නම් ඒ මහානා සර්පෙක් තමන්ගේ දිරාගේ හැව හරින්න හලන්න ආසේ මේ දස සංයෝජන ධර්ම ඕරම් භාග්‍ය උද්දම් භාග්‍ය කියන සංයෝජන ධර්ම දුරු කරනවා කියන එක ඒකාශ්‍ර මතක් කරනකොට ඒ සර්වචනාංශයේ මේ උළුප්පාදක්ෂම නිසා ඒ නැත්නම් මුදුන්පත් කරගීම නිසා ඒ ස්වාමීන් වහන්සේට ධර්ම අවබෝධය ලබා ගැනීමට හේතුනා කියන එකයි පසුබිම් කතාව. ඉතින් මේ පසුබිම් කතාවට අනුව අපි උත්සාහ කරන්න හදන්නේ අපි මේ කරගෙන යන භාවනාව සත්‍ය පිහිටීමේ වැඩපිළිවෙලේදී කොතෙක් දුරට ඒ තණ්හා මාන දිච්චි කියලා වශයෙන් සඳහන් කරලා තියෙන මේ මාන්නය එහෙම නැත්නම් මේ අනුන් සමග වණින කියන ගතිය කොච්චර දැනගෙන ඉන්නවද කොච්චර අපිට භාවනා නොකරපු කාලයට වැඩි එක ඉස්මතු වෙලා එනවද ඒ වෙලාවේදී අපි මොන මොන ආකාරයෙන් සූදානම් වෙලා මොන මොන ආකාරයෙන් ඒක මගරවා ගන්න ඕනද කියන එකයි අද දවසේ මාතෘකාව වෙන්නේ. ඉතින් මේ මාන්නේ ඒ බරපතලකම තේරුම් ගන්න ඕනේ මේ තණ්හා මාන දික්ටි කියලා මේ කියන ප්‍රපංච ධර්ම වලින් අපි දෘෂ්ටිය ගාකලාට ඉස්සර කර ගන්නවා මේ ආගමමන්නකොට අපි සම්‍යක් දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික කියලා. නමුත් මේ බුද්ධාගමකට වඩා බුද්ධ ධර්මයේ ජීවිත ගත කරන කෙනෙක් දස සංයෝජන ධර්ම කඩන කඩමින් ඉදිරියට යන වැඩ පිළිවෙල සෝවාන් සකදාගාමී අනාගාමී ආදියක් කියලා කියනකොට සෝවාන් මාර්ගයේදීම කරන එකක් තමයි මේ දෘෂ්ටිය. දෘෂ්ටි දුරුවන එකක් කියනවා. ඊගාවට තමයි තෘෂ්ණාව කැඩෙන්නේ අනාගාමී මාර්ගයෙන් මාන්නේ බොහෝම සතර මුල් බැලගත් එකක් අරියත් මාර්ගයෙන් තමයි කරන්නේ. ඒ නිසා භාවනා තමයි අපලේ මානෙ කියනවා කියන එක දඬුවම් කළ යුතු අපරාධයක් නෙවෙයි. ඒක තියෙන්න ඕනේ කියලා යෝගාවචරය දැනගන්න එක විතරයි අරසාවක තියෙන්නේ. තණ්හාව අපි නැති කරන්න සෝවාන් මාර්ගයෙන් උත්සාහ කළාට ඒ උනත් මානෙ ඉතුරු වෙන්න ඉඩ තියෙනවා. අපි නාගාමී මාර්ගයෙන් සෝවාන් මාර්ගයේ දෘෂ්ටි දුරු කරලා අනාගාමී මාර්ගයෙන් තණ්හා දුරු කරලා තාම මානෙ ඉඩ තියෙනවා කියලා දැනගෙන හිටියොත් ඒකෙන් Taman tamunට වෙන්න තියෙන හානිය අඩුයි. ඒක නිසා හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති හොඳ සෞඛ්‍ය සම්පන්න කයක් ඇති කෙනෙකුට නිතර මතක් කරන්න වෙනවා ඒ මාන්න කියන එක භවනා නොකරන නිසා ඇතිවෙච්ච වැරද්දක් වත් එහෙම නැත්නම් ආර්යතුමන් ගාව නොතිබිය යුතු භගවත ලකුසලයක්වත් නෙවෙයි ආර්යතුමන් වහන්සේලා ළඟක් තියෙන ඒක සංසාරේ ඉන්න සෑම මිනිසෙකුටම උප්පත්තියම ලැබෙන දෙයක්. ඒ නිසා පුළුවන් තරම් ඒ කැපෙන අවුලේ පාවිච්චි කරාට අතපය කපා ගන්න නැතුව අනුන්ට හානි නොකර පාවිච්චි කිරීමට සර්වඥ වහන්සේ විතර උපදේශ පන්ති දීපු වෙනම ශාස්ත්‍රවලින් වහන්සේ නමක් නැති තරම්. ඒක නිදර්ශනකින් හර පාන්න පුළුවන් අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේට සිළුමේ මනුෂ්‍යයන් කෙරෙහි මහා කරුණාවකින් කටයුතු කර බව පේනවා. ඒ අත්ංගේ කිව් ලියුම්දියා බලකොට. නමුත් ඒ මාන්නය පිළිබඳව මේ ගැඹුර මේ මාන්නය කියන මේ අකුසල ධර්ම පිළිබඳ ගැඹුරු නොදන්න නිසා සමහර ඇත්තන්ට ජීවිතය අතරමඟදී මරුම් කඩ තිබුණා. දැනගෙන හිටියේ නෑ මෙවැනි ධර්මයක් දේශනා කරනකොට උනත් අනුන්ගේ මාන්‍ය ඇවිත් ඉඳී තියෙනවා. ධර්මයේ භාවනා කරනකොට උනත් තමන්ගේ මාන්‍ය ඇවිත් ඉඳී තියෙනවා. ඒ නිසා භාවනා කළ ඒ මාන්‍ය පිළිබඳව වෙනමම අවබෝධයක් වෙනමම සතියක් වෙනම අවබෝධයක් තියෙනවා. එහෙනම් එමතු කියනවා නම් අපේ සතිය අපි මේ භාවනා පුරුදු කරන සතිය කවදාකවත් මාන්නේ දුරු කරන්න උදව් කරන්නේ නැහැ. සතිය උදව් කරන්නේ මාන්නේ මාන්නේ වශයෙන් පෙන්වලා දෙන්න විතරයි. ඒ වගේම අපි අසුරු කරන කල්යාණ මිත්‍රයත් කවදාකවත් අපට අපි ළඟ තියෙන මාන්නේ අපට ඒකෙන් පෙන්වලා දෙනවා මිසක් විශේෂයෙන්ම ගිහිල්ලා අපි පැවරුමක් නොකළොත්, ඊලීමක් නොකළොත් එයත් වෙන්නේ නැහැ අපේ මාන්නේ සුද්ධ කළ වෙන්නේ. නමුත් පෙන්වා දීවිස්කමක් වශයෙන් පිළිදු අනිවාර්යයේ කිච්චකම තමයි නියම පිළිමිගුව පෙන්නන එක. ඡායාව පෙන්නේ ඔය කල්යාණ මිත්‍රය අපේ පිළිමිගුව පෙන්නනවා. ඡායාව පෙන්නනවා හැබැයි හැඩවැඩ ගන්නන්න යන්නේ කන්නාඩිය දෙන්න හැකියාවක් නැහැ. නමුත් කන්නාඩිය උදව් කරගෙන අපේ අද වෙච්ච කෙස්වලවල් හදා හදා ගන්න පුළුවන්. ඒක අපිට පෙන්න දෙන නිසා ඒ කල්යාණ මිත්‍රයන් පවරන්න ඕනේ. අපි කටයුතු කරනකොට අපේ අතින් එහෙම අවමාන අධිමාන කටයුතු වෙන්න පුළුවන්. අනේ ඒ නිසා අපිත් එක්ක සංවේදනය කඩා ගන්න එපා. අනුකම්පාව කරලා යුවා කෙලස් ඇති බව දැනගෙන අනුකම්පාවෙන් අපේ වැරදි පෙන්න දෙන්නේ කියන ඒ කල්යාණ මිත්‍රේ පැවරුම තමයි අපේ තියෙන නිහතමානී ගතිය. ප්‍රසංජාරහන් කියලා වස් කාලේ මාස 3ක් ඒ එක තැනකට වෙලා වස් සමාදන් වෙනවා කියන එකක් කරනවා. ඒ කරලා ඉවර වුණාට පස්සේ සංඝයා වහන්සේලා විශේෂම පින්කමක් විදියට බරපතල පින්කමක් විදියට පවාරණය කරනවා. පස්පවාරණය. පස්පවාරණ දවසේ මොකන්ද කරන්නේ? වැඩිමහල් සංඝයා ඉදිරිපත් කරන මහා සංඝයේ ඉදිරිපත් කියලා කියනවා මගේ මේ වස්මාල ඇතුළත අපි තුන් හතර අපි කට්ටිය එකට හිටියා. අනේ ඔබ වහන්සේලා මගේ වැරද්දක් දැක්කා නම් මගේ වැරද්දක් ඇහුවා නම් මගේ වැරද්දක් ගැන සැක හිතුණා නම් කරුණාකර මට කියන විදිහට මම පවරනවා. මමත් ඒක දැක්කොත් මම පිළියම් කරන්නම් කියලා අර සංඝයාට පවරනවා. මුළු ලෝකෙම නෑ එහෙම චාරිත්‍රය. ගියෝ කියන්නේ බුදුමාකාර මාන්නක් කරගාතියක්. කරදර දෙන්නත් තමයි. ඒ සංඝයාට කොහොමයි මොකද සංඝයා කියන්නේ මිනිස්සු. ඔය සංඝයාට වෘතු කර තියෙන බුදුහාමුදුරුවෝ ප්‍රධාන දපිච්චුන් වහන්සේ පැත්තට සාමීවත්ව කරා. දවරම දවසට ගිහිල්ලා කුක්කුටිකෙන් ඉඳගෙන දික්කේන වාසු තේනවා පරිසංකායව වදත්තුන් ආයසන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි කියන අනුකම්පා කරලා ඉඳලා ඉන්නවා මගේ වැරද්ද දැක්කොත් හුවොත් සැකහිතුවොත් මට කියන්න මම ඒතු ගත්තොත් ඒක එහෙමයි කියලා මම පිළියම් කරගන්නවා කියලා. ඉතින් මේක තමයි මේ සබ්‍රහ්මචාරී කියන්නේ. අපි එකට බ්‍රහ්මචාරී හැසිරෙන පිළිසය ඇත්තට බුදුහාමුදුරුවෝ අපේ සත්‍යඥාන වහන්සේ නම. උන්වහන්සේ අපට සලකන්නේ සත්‍යඥාන වහන්සේලා විදියට. ඒ නිසා අපිට කිසිම හැකියාවක් ඕන කරන්නේ නැහැ. අපි අපි අතර වෙනස්කම් වේදනේ ගන්න තියෙන අපි ඒකෙන් කාට දර්පණයක් වෙන්න ඕනේ. අපි අනුතුලින් අපේ ප්‍රතිබිම්බය පිළිඹු අරගෙන අපේ මේ ගමනේ අනවශ්‍ය සංකරතා අනවශ්‍ය දේශින් නගා ගන්න නැතුව අනාකූල විදිහට යන්න මේ මාන පිළිබඳව අවබෝධය වැඩගත් වෙනවා. නමුත් ඒකේ අර පළවෙනි දේශනාවදී මම මතක් කරා තණ්හාව බොහොම ඍජු අපට පහර දෙන දෙයක් මූණට මූණ දාලා පහර දෙනවා සංසාර ගමනේ. ද්වේෂය ඍජුයින් කරනවා වක්‍රවත් කරනවා. පංචමවත් පිටව පහර දෙනවා ඍජුවත් පහර දෙනවා. ද්වේෂය කියන භයානක පැත්ත තමයි වංචනික පැත්ත. ඒ වංචනික ද්වේෂය තේන්නේ රාගයේ වශයෙන්. ඒක නොකිය හොඳනේ කියලා මම කියන්නේ. ඔය කරුණාව කියන මෛත්‍රියයි භාවනා ක්‍රමයේ පිළිබඳ මෙත්ත කරනවා කියනකොට කරුණාවට ළඟ තියෙන සතුට තමයි අනුකම්පාවක් නැතිකම පපුවු වෙන්නේ නැති ගැතියි. දුර තියෙන හතුර තමයි ද්වේෂය. කරුණාව ද්වේෂයෙන් වංචා කරන වෙලාවක් තියෙනවා. කර්මාණි කරනවා කියලා අපි කරන්නේ නමුත් ඒක දිහා ද්වේෂ සාගතව වැඩි යන්නේ. හරිම අමාරු කොතනද කරුණාව ද්වේෂයට හැරෙන්නේ කියලා දැනගන්න. ඒකට ගාඥානය අවශ්‍යයි. ඒ නිසා ඒව වංචනික ධර්ම සංකීර්ණ ධර්ම කියලා කියන නිසා තමන්ගේ බුද්ධියෙන් සත්‍යඥානය අල්ලන්නම බෑ. ඒක අනිවාර්යයෙන්ම කෙනෙකු ඔපිනියන් එක අවශ්‍යයි. එයා පිළිදී බලලා දෙන ආකල්පය අවශ්‍යයි. එතන අපි අපි කෙරෙහිම වෙන කෙනෙක් බලන්නා වගේ සත්‍යයෙන් බැලීම අවශ්‍යයි. කොතෙන්ද කරුණාව ද්වේෂයට හැරෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් මේ උපදේශයක් කියනවා කපන්න බැරියට ඉඹිනවයි කියලා. මුතු වෙලාවට අපි ඒ වෙලාවට ඉඹින්න බැරියට කපන වෙලාවල් තියෙනවා. අන්න ඒකෙන්ද තමයි කර්මාව ද්වේෂයට හැරෙන්නේ. ඒකට අපි নানা ආකාර හේතු කර්ම දක්වාට මේක උගක් අපේ ඇති වෙනවා. ඒකයි නම් බලන්නේ කියලාට තේරෙනවා. දැන් වැඩි කෙනෙක් අපිට ගිහිල්ලා තියෙන්නේ මොනට වැඩි ආදරේ නිසා තමයි ගැටුම තියෙන්නේ. කොටින්ම කියනවා නම් මේ මුළු ලෝකේ සියලුම දුක් කියලා තියෙන්නේ ඒ ආශා කරන අය තුල තණ්හාය ජයති ශෝකෝ අපි ආශා කරන වස්තු සහ අපි ආශා කරන බුද්ධිලේ තමයි සියයක් දුක ලබන්නේ ඉතින් අපි ඒක තමයි ආලින්ගන කරගෙන සිටුවගෙන කරන ජීවත් වෙන ඒගොල්ලෝ අපේ දුකට පිළිද වෙයි කියලා නමුත් බුදු දානහාසේ සුද්ධෝ දේශනා කරපු ඒවත් දන්නවා තණ්හාය ජයති ශෝකෝ මෙකෙදි තමයි මේ කරුණාව ද්වේෂ බවට හැරගෙන යන ඒ නිසා ද්වේෂයිසිකේ පංචිකාය මාන්නේ දිහා මේක හුඟක් වංචනිකයි. කොටිම කියනවා නම් උගදෙනෙක් කියනවා ලෝකෙ ජීවුන වෙන්න මොටිවේෂන් එකක් ඕන කියලා. එළවුමක් අවශ්‍යයි කියලා එළවුම ගන්නෙම මාන්නේ. ඒකේ සාමාන්‍ය ඇතුවත් බැරි නැතුවත් බැරි යකේ. භාවනා කරන්න ගියාම මේක හොඳට ඉස්මතු වෙනවා. ඉස්මතු කරගන්න ඕන. ඉස්මතු කරගන්න දැන් අවචනාංශ අපට මේ පණක්ෂණ. ඒකේ නිසා මම හිතුවා මේ මාන්නේ කියන මේ ගතිය අපි මේ ආලවට්ටමට ලස්සනට හොඳයි කියලා ඔපවත් සඳහන් කරාට මේක යට තියෙන දැලිපිය මේක අපි කැපෙන හැටි දක්වන්නේ මේ උරක සූත්‍රයේ සාධක සූත්‍රයක් වශයෙන් පංචකනිකායේ තුන්වෙනි කොටසේ උපරිමන්හාසිකයේ කියන සක්කුස සූත්‍රය හදස්සා මේ සාධක සූත්‍රයක් වශයෙන් ගෙනහැරපා. මේ සක්කුස සූත්‍රයේ බුදුචාන් වහන්සේගේ වමනාවෙන් සංඝයාට කතා කරලා කියපු දෙයක් අර වගේ සංඝයා වාසනේ මතක් උනෝලෙන් හදපු ඒ දන්න කඩන් යනවා දැකලා ඒ සංඝයාට අනුකම්පා පිළිසෝචන කියපුවක් නෙවෙයි සර්වචන් වහන්සේම හිතලා සංඝයාට මතක් කරලා කියනවා මහණෙනි මම උඹලට සත්පුරුෂ ධර්මයේ සහ අසත්පුරුෂ ධර්මයේ දේශනා කරන්නයි හදන්නේ ඒ සා මනාවකට අසව මිනී කරවු කියලා ඒකේ ਸਰවචනාංශයේ මහා කරුණාවෙන් ඉලක්ක කරන දෙයක්. අන්න ඒකෙදී ਸਰවචනාංශයේ එදිනදා ජීවිතයේදී අපිට හම්බ වෙන බොහෝ කරුණු ඉදිරිපත් කරගෙන මේ මාන්නය මැනීම තුන් ආකාරයකට වෙන මැනීම අපි උච්චමාන කියලා එකක් තියෙනවා උසස් කට්ටිය හා සමප්‍රහිතන කරනවා. සදිසමාන කියලා එකක් තියෙනවා සම මේ උච්චමාන කියලා හිතනවා යම් කිස්කෙන්ටදී මම උසස් කියලා හිතෙනවා. මුදම කෙනෙක් ගැන කියලා මම යාළුවෙක් කියලා උසස් කියලා. සදිසමාන කියලා කියන්නේ හොඳ වැඩගත් කෙනෙක් ගැන කියනවා මමත් ඒ පළවලේ තමයි අපි අත් එකම එක සිගරට් එක විතර කරන් දීලා තියෙනවා. එක මේක කාලා තියෙනවා කියලා සදිසමානෙත් ගන්න. ඊට පස්සේ අවමානය කියලා එකත් ඒක අපි පෙරදිච්චා නරදිච්චාම කරන එක. මම විතර කාලා ගන්න කියන්නේ ලෝකෙම නෑ කියලා තමන්ට සාප කරගන්න එක. මේ තුනම මානියෙම පැතිකර තුනක්. මේක විශේෂයෙන්ම මේ සර්වචනන්සේ මේ සම්පූර්ණ සූත්‍රයේදී සදිසමාන සහ අධිමාන කියන දෙක ට ප්‍රශ්න ඇතුලේ ඉස්සෙල් උත්තර ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ වෙන විදිහට කියනවා ඥානවත් තර්කානුකූලව මාතෘකාව අරගෙන සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන උන්වහන්සේ දැන් ජවනක කීපයක් ගැන හදපානවා ඉස්ලාම මහන්සිය සඳහන් කරන්නේ මේක මේ අතගාල තොක්ක කණින්නේ මහත් සංඝයා වහන්සේලාට පැවිද්දා ඒකදී කියනවා යම් කිසි කෙනෙක් ඉතාම උසස් කුලයකින් පැවිදිලා පැවිදිලා බලනකොට ඒ තමන්ගේ ගුරුවරයාගේ අනිකුත් කුලය අතර තමන් වගේම උසස් කුලින් කුලවලින් ආපුවයි නෙවෙයි අනික් ඇත්තෝ ඒක නිසා මෙයා නිතරම හිතනවා අපිලන්නේ විල්ලවල කන්න බොන්න සුතයිල ප්‍රවේශිච්ච කට්ටියනේ අපිට යමක් කමක් තිබු සස්කලින් පැවිදලා තියෙන අනික් මිනිස්සු ඉන්නේ කියලා හැම වෙලාවෙදීම අර එකම සංගපිරිසේ තමා උසස් කරලා අනුන් පහත් කළ සලකන මානසිකත්වය ඒ උච්ච කුල කම්බිචිත් පුද්ගලයන් කියලා කියනවා. නමුත් සර්වඥාසේ මතක් කරනවා එහෙම කෙනෙකුට හෝ ඒ කියන ධර්මානුකූලව කල්පනා කරන කෙනෙකුට මේ ශාසනයේ අපි පැවිද්දෙන් බලාපොරොත්තු වෙනා වූ ලෝභ දෝෂ මොහ දුරු කිරීම උසස් කුල වීමෙන් ඉබේ සිදු වෙන්නේ නැහැ. උච්ච කුල පබ්බජිකයන්ට උසස් කුලේ වීමෙන් රාගය දුරු වීමක් වෙන්නේ නැහැ. ද්වේෂය දුරු වීමක් වෙන්නේ නැහැ. මොහය දුරු වීමක් වෙන්නේ නැහැ. නමුත් පහත් කුලයකට පැවිදි වුණොත් උනත් ඒකේන ධම්මාන ධම්මචාරීන. ඒ වගේම අනුධම්මචාරීන ඒ පුද්ගලයාගේ ධර්මානුධර්මචාරීකම නිසා ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා අනිත් අයත් එක්ක හොඳට සමතු වෙන්න නිසා ධර්මානුධර්ම ප්‍රතිධර්මයට අනුව කටයුතු කරන නිසා ලෝභ දෝෂ මොහ දුරු කරගන්න. ඒ නිසා උසස් කුලයේ පැවිදි වීම පැවිදි වුණාට පස්සේ උඩින් ගන්න වචන දෙයක් නෙවෙයි. යම් කිසි කෙනෙක්ගේ උසස් කුලයෙන් පැවිදි වුණා කියලා මම උසස් අනික වාක්‍ය කියනවා නම් සර්වතන්ත්‍රේ කට හොදලා කියන අසත්පුරුෂය. ඒක කියන්නේ අසත්පුරුසයි කියලා. කියන ඇත්තම කුසස්කලේ පැවිදෙන පෙරපින් කරපුනේ සයිකලයි කර්මේශා කර්මනෝ ගන්නයි. නමුත් ඒක වැරදිට පාවිච්චි කරොත් පිටන් අතර කුසස්කල වාසී මම අනිත්‍ය පහත්කල කියලා අසත්පුරුස කියලා වශයෙන් පහත්කලේ වේවා උසස්කලේ වේවා යම් කෙනෙක් කල්පනා කරනවා නම් රාග දෝෂ මොනෝගේමයි ප්‍රධානදී ඒක සඳහා අවශ්‍ය වෙන්නේ ධර්මානුගම ප්‍රතිපත්තිය සාමීච ප්‍රතිපත්තිය අන්ධම්මචාරී කියලා. ඒ බුද්ධිල බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය අනුව ධර්මානුකූලව හැසිරෙනවා. සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ පවතින නීතියට කරපො. ඒක තමයි මේ අවිරුද්ධ ප්‍රතිපත්තිය කියන්නේ. අපන්නක ප්‍රතිපත්තිය කියන්නේ. අරණ ප්‍රතිපත්තිය කියන්නේ. අපි කියනවා නම් මේ ලෝකේ පවතින සදාචාරය. ඒකට ගරු කරන ඒ මානකාරකම් කරන්නේ. අනුධම්මචාරී ඊට පස්සේ ඒ ධර්මාන ධර්ම ප්‍රතිපදාය කටයුතු කරනවා. අන්න එහෙම වැඩ කරන කෙනාටම ක්‍රමක්‍රමයේ ඒ ලෝභ දෝෂ මොහ දුරු වෙන්න පුළුවන් මේ කුකල ගන්නවා මට වැඩගත් වෙන ප්‍රතිපදාවයි. ප්‍රතිපදාවෙන් තමයි කෙලෙස් කපන්න පුළුවන්. එහෙම නැතු උපත්යේ නාම සංස්කෘතියේ කියන ඒ උසස් කුල යනවා සැලකීම අසත්පුරුසයි අනු පහත්කල් තමන් කල්පන එක උසස් කරන එක ධර්මාන ප්‍රතිපත්ත වෙලා ධර්මචාරීව ප්‍රතිපදාවම කරගෙන ගියොත් ඒ පුද්ගලට කවදාහකවත් අනු පහත් කිරීමක් හෝ තමන් උසස් කිරීමක් කරන්නේ නැතුව ඒ උච්ච කුල භාවයේ බාධා නොකරගෙන යන්න පුළුවන් නම් ඒ සඳහා ප්‍රතිපත්ති කරනවා නම් එහෙම කෙනාට කියන සත්පුරුෂය ඊකාට දරුවචන කරන මහා ශාල කුලවලි. බොහොම සල්ලි කියන පෞලකින් පැවිදිච්චැත්තෝ ඉතින් ගියත් හිතන්නේ බා මේ බණ ආම්දුන්ගේ කියලා කියන්නේ මේ අපිට ඉන්න ප්‍රශ්න නැහැ කියලා. මම ඉදක්ම දක් කරා ඒක තමන්ගේ පැත්තට හරවගෙන භාවිතා කරන්න පුළුවන්. මහා ශාල කුලයෙන් පැවිදුණායි කියලා ඒකත් පුළුවන් වුණා මම ඇවිල්ලා කණ්ඩ පොඩින සුබයි දිච්චක් නෙවෙයි තම කමක් තිබුණ මගේ බිනිස්කමේ තමයි නියම බිනිස්කමනේ ඕන නැතිකමද පැවිච්චත් හොඳ නැහැ කියලා අර විදිහටම තමයි කල්පන පරවම්බන කරනවා නම් තමයි මුසස් කළා කරනවා නම් පහත් කළා සලකනවා නම් උචසන්දේ අසත්පුරුෂය කියනවා අසත්පුරුෂය කරන්නේ ඒ නිසා යකට රාග දෝෂ මොහ දුරු කිරීම බලාපොරොත්තු වෙන්න බැරි බව රාග දෝෂ මොහ දුරු කිරීම සඳහා අවශ්‍ය ධර්මාන ධර්ම ප්‍රතිපත්තිය සාමීක ප්‍රතිපන්න භාවයයි අනුධම්මචාරීව සක්‍රක්මචාරීන් වාසලන්ත සත්පුරුෂයන් අසුකරණකයි එහෙම කළොත් ඒ පුදුරාට මේ අනුමුසස් පහත් කරගල කියන සහ තමනුසස් කිරීම කියන මාන්නේ මේ භාවනා ජීවිතේට බාධායි නේ. කරගෙන යන්න පුළුවන් ඒක සත්පුරුෂ ධර්මය. ඊගාවට ඒ මහාශාල මහාශාල වල ඊගාට තමන්ගේ ඥාති පොසත් කියලා. තමන් මම ඇවිල්ලා තියෙන්නේ පොලිටිෂියන් කෙනෙක් තමයි කියන්නේ එහෙම නැත්නම් අසවල් තැනින් අපේ අත්ත අපේ අත්ත මෙහෙමයි අපි මේ මොහොතින් වන්දරම් කරුලකින් ඇවිල්ලා තියෙන කිව්වට ඒක උනත් පැවිදිනාට පස්සේ අරගෙන ඉන්න අනිකත්ව පහත් කරලා කරනවනම් උසස් අනික් තමන් උසස් කරලා කරන අර්ථය එකම වචන ඒ හැම පරිච්ඡේදයකටම එකම වචන ටික පාවිච්චි කරලා නවචන සෙසඳන් කරනවා මේ ඒ ඥානකින් උසස් වීම කෙලස් කැපීමට උදව් වෙන්නේ නැහැ ඒ හේතු කරගෙන මාන්නය කරගත්තොත් ඇත්තටම සපෝෂ වෙනවා. නමුත් කෙලස් කැපෙනකන් අවදව වෙන්නේ ධර්මානුගම ප්‍රතිපත්තියයි, සාමීච ප්‍රතිපත්තියයි, අනුගමචාරී ගතියයි. මම ප්‍රතිපදාවම පරිගත කරගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. අනුපාත කිරීම තමයි සස්කිරීම කරන්නේ නැත්නම් සපෝෂයක් කියන්නේ. ඉතින් මේක සාමාන්‍ය සමාජ ධර්ම පැත්තෙන් සර්වත්‍න් වහන්සේ පෙන්නලා දෙන දේ. තව සමහර ඇත්තෝ ඉන්නවා පැවිදි වුණාට පස්සේ තමන් එක්ක පැවිදි වෙලා ඉන්න අයට වැඩිය තමන්ට වැඩි පොර චීවර පින්ද පාත දේනාසන් ලැබෙන ගතියක් එනවා. ලාභ සත්කාර වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ ලාභ සත්කාර වැඩි වෙන්න පටන් වුණාට පස්සේ යම් කිසි කෙනෙක් එහෙමට උගන්වුවක් සුපැත්තකට වෙනවා නම් හෝ ඒ පුද්ගලයාට චීපසදායකෝ නෑ චීපස ලැබෙන මාතුන තමන් මන්න කාර්යමක් ඇති කරගන්න මට විතරයි මේ චීවර පින්ද පාත දේනාසන් ගිලම්පත ඔය ඔය ඇවිල්ලා බෙදන්නේ අනික් කච්චිට නෑ. ඒ මගේ තමන්ගේ ගුණයක් අනික් කච්චිට පහත් කරලා ගන්න. මේක අර විදිහටම මනින්දී කියලා ගොතන් සඳහන් කරන මේ ලාභ සත්කාර වැඩි වුණාට ජීවන පිළිපාත වේනාතන වැඩි වුණාට කෙලෙස් කැපී කියන සාධකයක් නැහැ. නමුත් වැඩෙන්නේ ඉඳ කියනවා තමන් උසස් අනුන් පහත් කළ සැලකේ නිසා පුළුවන් තරම් කල්පනා කරන්න කියනවා ලාභ සත්කාර වැඩි වීම ධර්මානුගම ප්‍රතිපත්තියට ලාභයක් කරගත්තොත් සාමීච ප්‍රතිපන්න ක්‍රමයට අනුත් එක්ක හදාබදා ගැනීමට ලාභයක් කරගත්තොත් ධර්ම අනුධම්මචාරීවට ලාභයක් කරගත්තොත් අන්න සතුටයි ඊට පස්සේ ඒ පුද්ගලයා හොඳට ත්‍රිපිටකේ ගන්න බහුසුත වෙනවා බහුසුතනන පස්සේ කියනවා මට විතර යමක් කිව්වම මතක තියෙන්නේ මට විතරයි ධර්ම ශක්තියක් තියෙන්නේ අනිකොල්ලෝ නිකන් කලෙ මුණින් නමල දීවි වතුරක් කරෝගේ කොච්චර බණ ජීවත් ඉගෙන ගන්නෙත් නැහැ ගන්නෙත් නැහැ මට නම් හොඳට ධර්ම දැනුම කියනවා මම බෞද්ධයි ධර්මචාරී කියලා ධර්මධාරී කියලා ඒකෙමුත් පාණයක් කරගන්න. දැන් ඉස්සර කියපුවනම් අපිට පැවිද්ද සහ අපව පැවිදි කියන දෙකෙන් ගන්න පුළුවන්. නමුත් ලංකාවේ බෞද්ධයන් කියන ප්‍රධාන චෝදනාවක් නැහැ. ලංකාවේ බෞද්ධ ගිහි වුණත් හරිම බෞෂ්ඨයි කියන එක අනෙකුත් જાතියින් අපට කියන්නේ. මේ සන්තෝෂෙ නෙවෙයි කියන්නේ. ලංකාවේ බෞද්ධයන් අන්නේ ඇවිල්ලා කියනවා කියලා කියනවා. ඕන දෙයක් කරුවොත් බෞද්ධක තමයි අන්තිමටම කියලා කරලා කියනවා. නමුත් භාවනා කරන්නේ. එහෙම නැත්නම් ඒක තමයි ප්‍රයෝජනෙට ගන්නෙ නෑ. ඒ නිසා බෞද්ධකම උස්ස උස්ස වෙන්න වෙන්නේ නෝ. ඒ නිසා බෞද්ධකම ඇත්තටම සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතයේ තියෙන හොඳ චරිත ලක්ෂණය තමයි. මොකද මේ බෞද්ධකම පාවිච්චි කරලා මනෝසස් අනිත්‍ය ධර්මය ගන්න නැත්නම් වෙන අසුවිරුතක් ඇත්තේ නැහැ කියලා පහත් කළහල කරනවා නම් මේක පවිතුර සම්බන්ධ කරලා කියන්නේ මම අර ටික මතක් කරේ කල පොදුවේ සර්වසංගය සඳහන් කරන ඒ පුද්ගලයාට ඒ බෞද්ධකම නිසාම තණ්හා මාන දිච්ච ලෝභ දෝෂම කැපෙන්නේ නැහැ. කොච්චර PhD ඩබල් ડોක්ටර් කෙනෙක් වුණත් PhD ගහගෙන මේ බෞද්ධ බුද්ධහම පිළිබඳව තණ්හාමාදිටිකපේ කියලා සාහිතිකය බුදුහමෝ දෙන්නේ හැබැයි අනුතුරු ගැනීමක් කරනවා අනු පහක් කිරීම සහ තමන් උසස් කිරීම කියන මානනල වැඩෙන්නේ කියලා. එනිසා මේ පුද්ගලයාට සිද්ධ වෙන්නේ මොකද්ද මේ බෞද්ධ කරපු ධර්ම තුල තියෙන ධර්මාන ධර්ම ප්‍රතිපත්ති භාවයේ සාමීච ප්‍රතිපන්න භාවයේ අනුධම්මචාරිය බලලා ඒ අනුව ඒකේ ප්‍රයෝජනෙ වෙනස කලකලා. කොහොමද මේ ධර්මය දැනුම මම සීල ශික්ෂාට උදව් කරගන්නේ සමාධි ශික්ෂාට උදව් කරගන්නේ ප්‍රඥා ශික්ෂාට උදව් කරගන්නේ තමන් උසස් කර ගැනීමට පිළිත කර නොගන්නේ අනුපාක්ෂික පිළිත කර නොගන්නේ කියලා අත්තානුකම්පන පරවම්බන නැතුව කටයුතු කෙරුවොත් ඒකේන බෞසුතුගිනාගේ සත්‍ය සුගුණ වැඩේ ඔබ බෞසුතුකම නැති සුවිරු නැති කෙනාට වැඩිය බෞද්ධක කෙනෙක් නිහතමානී වුණොත් ධර්මානුගම ප්‍රතිපත්ති වුණොත් අනුධම්මචාරී වුණොත් අනුපාත්තල හරකන්න උසස් කරලා තරකන්න නැත්නම් සත්‍යස තත්ත්වයට නැත්නම් උච්චල බෞද්ධක වුණත් සර්වඥාන්සේ අසත්‍යව දේශනා කරලා තියෙන ඔය පොටිලහමතුන්ගේ කතාව බොහෝ ප්‍රසිද්ධයි ඒ පොටිලහමතුන් 518කට උගන්වන දැන් කාලේ වශයෙන් කියනවා ප්‍රොෆෙසර් කෙනෙක් ඒ කාලේ ඒ තරම්ම වැඩ. ඒකෙන් වාද තමන්ගේ උසස් වැඩගත් කෝලිය අඳගහගෙන වරින් වර එනවලු සර්වඥාන්සේ වන්දනා කරා. ආපුහා බුදුහාමුදුරුවෝ තුච්චපොකිල. තුච්චපොකිල වාඩිය. තුච්චපොකිල නැහිට බම් බලයන් කීකගෙනුනේ හිස් පොකිලයි කියලා වඩා. ඉතින් අර වැදේක කූර ළඟට ආවට පස්සේ මේ ආම්දුරන්ට කාඩ් එක දවුතු වුණා. ඉතින් මේ වාසේ තදවල චිත්ත පීඩාවක් ඇති වෙලා ඈත පළාතකට ගිහිල්ලා කියනවා මේ බුදුහාමුදුරුවෝ දීපු මේ අසත්පුරුෂකම පෙන්වපු නිසා. ඊපස්සේ ඥාන සංවේග අවුරුදු 32ක් භාවනා කරාලු බෞද්ධකම නිසා මට තුන් මාසෙක කරගන්න පුළුවන් කියලා ලොයිකට බැස්සේ. ඈත බලකට ගිහිල්ලා. ඒ වසක් ගියා දෙක ගියා තුන ගියා හතර ගියා කිස්කාන මුල තියෙනවා කිසිම ගුණ විශේෂයක් ලබන්න බැරි. දවසක් සක්මන් මළුවේ තියෙන ආසනේ ඉඳගෙන අඬනවලු අඬනවලු අඬනවලු අඬනවලු පුදුමාකාර චිත්ත පීඩාවටපත් වෙලා මං හිතන්නේ මේ ධර්මය දැක්කා බුදුන් දැක්කා බාහන කෙරුවා ගෝලෙ හැදුවා මොනම දෙයක්වත් මට නැහැ අඬනකොට ඒ ළඟ ගහක් ළඟ ඇනවලු මම බද්ද හදකලේ තව කෙනෙක් අඬනවා ඒ වශයෙන් මතක් වෙලා බලනවා ඔබ කවුද කියලා කිව්වොත් මම මේ ගහේ වෘක්ෂ දේවතාවයි කියලා මොකද අඬන්නේ කියලා කිව්වා. දැන් වහන්සේ බහුසුත වෙලා අවුච්චිය භාවනා කරලා බැරිවෙච්ච එක නිවන් ලැබලා නිවන් ලබන්න අඬන්නේ නිවන් ලබන්න වෙන්නේ කියලා මාත් අඬන්නේ නිවන් ලබන්න කියලා. අඬලාවත් මේක පුළුවන් කියලා බලන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ එතකොට පුදුරජාන වහන්සේ ගාථාපදයක් දේශනා කරලා කියනවා කඳලා කරන්න දෙයක් නැහැ. ධර්මන්තම් ප්‍රතිපත්තිය දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අත්තර මේ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කළා. ඊළඟට බෞද්ධකම විශාල ලාභයක් කියලා කියනවා. ඒ නිසා බහුසුඛගතියට මේ කුජේන මාසින් සම්පන්නේ. ඊකාට එනවා බරපතල ප්‍රශ්නයක් විඤ්ඤාය දාසම්. සාමාන්‍යයෙන් සංඝයා වහන්සේලා අතර සමහර සංඝයා බොහෝම විඤ්ඤායදරයි අනිත් සංඝයා විඤ්ඤායදරයි. ඉතින් ඒකදී හැම වෙලාවෙදී මේ විනීතර සංඝයා අනික් සංඝයාට දොස් කියනවා. බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ ඒ සංඝයාගේ නීතියක් තියෙන රැසිකලියට ගියාම ඒ දවසවල තිබුණේ ඒ වලවැසි කිලිය වතුරෙන් හෝදන උදක සුද්ධිය දීගුණ. ඉතින් ගියාම මේ වතුර ටික පාවිච්චි කරලා මුහින් නමලා එන්න ඕනේ භාගෙන්. ඉතින් අර එක ස්වාමීන් වහන්සේ මම ප්‍රතිශීල වෙන ගම මේ ඉතුරුච්ච වතුර ටික උඩට හරවලා කියලා කියලා කියනවා. දැන් වතුර බාදින්නේ වතුර ටිකක් තිබිලා. ඒකේම කරන්නේ මේකයි. ඒ වතුර තිබ්බොත් බැරි වෙලා හරියට මේක පාවිච්චි කරන්න ප්‍රශ්නක් වෙන්නේ දවසක් ගිය ගමන් අඳුර වෙනවා. මధుර පිටර දැම්මම වාසේ සංඝයාට බෑ එක මధుරෙක් හරි බැරුණොත් සංඝයාට බෑ එකට අතතියක්. ඒ නිසා සංඝයා හරි අමාරුකටපත් වෙනවා. මధుර පිටර දැක්කට පස්සේ ඉන්නේ කන ගහන වෙලා ඒ වඳුරු පිටර දිග මధుර වන්න ගල්වන වතුර එකට අස් කරනවා මිස අර බාධනේ හදන්න බෑ. ඒ නිසා නිකන් ඉතින් යන සංඝයාට කරගන්න දෙයක් නැහැ. ඒ නිසා මధుර පිටර ඇති නොවීම පිළිබඳ බාධනේ මොන නම් කියන්නේ. නමුත් ඒක සංඝයාට තමයි මේක අමතක වෙන්නේ. මොනවා සංකේතකින් උඩට හරවන්නේ. ඉතින් විනීතරණම ගිහලා කියන ඔබ වහන්සේ කරපු වැඩේ වැරදි. දැන් මේක උඩට වතුයි. හම්දෝ කියලා කියනවා මේක නිතර පාවිච්චි කරන එක නෙවෙයි. ඔක ප්‍රශ්නේ නෑ නෑ නෑ මේක නිවිනේ ඉස්ක කියලා. දෙන්න පටන් ගන්න. පටන් ගත්තා මේ හම්දෝ ඉන්නේ නියමකාරී හම්දෝ සීර මේ හම්දෝගේ දක්නට සහය දෙන්නේ නැහැ. අර හම්දෝගේ නියමකාරී ඉන්න කට්ටිය තේරෙනවා දැන් අන්තිමට බලනකොට බලු කොරයයි. අර පැත්තට බයිනවා මේ මේ පැත්තට ගන්න දෙගොල්ලම ධර්ම කරයි දෙගොල්ලම කාමදුරු පස්සේ සර්වඥාන්සේ මතක් කරලා කිව්වා ඌට නතර කරන්න ඉවරුනේ නෑ දෙවෙනි දෙකක් මතක් කරා එතකොට එක සංගය නමක් වහන්සේ නමක් කියන සර්වඥාන්සේට සර්වඥාන්සේ මේ ගැන කලබල වෙන්න එපා සංඝයා මේක විසඳගන්න කියලා සර්වඥාන්සේ කරන තුන්වෙනි සැරේ කියලා හිම නැත්නම් හිස හක්කට කරලා මැරෙන හින්දා සර්වඥාන්සේ පාත්‍ර දිව යන්න පිටතට යනවා. මෙතෙන් ඉන්නවා අපේ පාර්ලි වන්නට වඩි. උන් විනය අරගත්තට පස්සේ වින වදිනවා සමහර කොට විනයම. අපි විනය දරයි කියලා අනික කටියා බලන්නේම පාත්‍ර. මේක ගිහියන් දාලා කිව්වට පස්සේ තමයි මේක ටිකක් මට ඕන කරලා හරි කියේ. මේ ගිහියත් සිල් රකින්න පටන් ගත්තට පස්සේ ඔන්න විදිහට අන්නෙන්න පටන් ගන්නවා. සිල් නොරකින්න ඇත්තෝ දකින්නේ අලුගෝසුයි කියන. ඒ ඇත්තෝ වැද්දෝ විදියට මේකේ විදියට දකින්නේ අපි නම් එහෙම නෑ අපි විශේෂයෙන් මේ ඊගෙන පැතිල් ගත්ත කට්ටිය. කාලයක් කරපුවාට දෙන්නේ නෑ. ඉතින් ආවට පස්සේ කවදාකවත් තමන්ගේ දරුවෙක්වත් කරදරයක් කරනකොට ස්වාමියා කියලා කියනනම් අඹෝගේ වැරදි. අඹෝ කියලා කියනනම් ස්වාමියා වැරදි පෙන්නන්නේ නෑ. මේකයි බොහොම ජයකට මගුල කාගෙන හිටියා. සීල් ගත්තට පස්සේ සුදුම විදියට අනුකන්නාඩි වලින් බලන්න පටන් අරගත්තා ඊට පස්සේ ඒක විනයක් වෙන්න පටන් අරගත්තා. අර පුද්ගලයා ගෙදර ඉන්න ඔක්කොගෙන් වැඩි දකින්න කිසිම දවසක සතුටු වෙන්න බැරි අකුතු වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා විනය දහකම හෝ අරගෙන අත්ත්ුක්කන්තන පරවම්බන කරනවා. මම විනය දරයි අනිත් කෙනා විනය නෑ. මම ශීලවන්තයි අනිත් කෙනා ශීලවන්ත නෑ කියලා සර්වඥාන්ත කියනවා මේ වටිනා නෛර්යානික තීසත්තක් මේ කියන සීල ශික්ෂාවක් අසත්පුරුෂයෙකුට පිළිදෙනවා. පුදුලසක් පුදුලසක් ඇතුළු සිකත් කෙනාට අපි දෙන්න කියන වාකින්නේ නැහැ. ඒ සරුවතනන්ස මේ කියන්නේ. විනයලට උනා අසත්පුරුෂ වෙදී තියෙනවා. ඒ නිසා මොකද හේතුව? ඒ පුද්ගලයා අනුපහත් කරන තමන් උසස් කරනවා. උස් විනයලට උනාට පස්සේ ඒ පුද්ගලයා සත්පුරුෂව කල්පනා කරනවා. මම විනය දරයි. උත් විනයලට උන පමණින් නිවන් දකින්න බෑ. කොටිම කියන සීල ශික්ෂාවෙන් පමණක් නිවන් ලැබෙන්නේ. ඊට පස්සේ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කරන්න ඕනේ. උන්නේ කියන විදිහට විනයෙන් අනුමයිල ගිය ගමන් වෙන්නේ මොකද්ද? හිත වික්ෂිප්ත වෙනවා සමාධිය කරලා. සතිමන්ත භාවයේ හිත තියාගන්න බැහැ. අනුන් ගැන අනුන්ගේ විනය ගැන වෙහෙසෙන්න පටන් ගන්නවා. වෙච්ච දවසේ ඉඳලා විශ්වාසු නැති. එතකොට සමාධියක් නැහැ ප්‍රඥාවක් නැහැ. ඉතින් මේක දැනගෙන මේ විනයදර වුණාට කෙනෙක් කැපී. සාබ දෝෂ මොහ තණ්හාමාන දිටි කැපීම් කියන්නේ කොහොමද? ධම්මාන ධම්ම ප්‍රතිපත්තියට යන්න ඕනේ. සාමීච ප්‍රතිපන්න වෙන්න ඕනේ අනුධම්මචාරී වෙන්න. ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය කියන්නේ සීලය විශේෂයෙන්ම පරිපාලන සූත්‍රය සාකච්ඡා කරනකොට හරියට මතක කරලා දෙන්න කියලා තියෙනවා. සීලය හැම වෙලාවෙදීම සමාධිය පිණිසයි. සීල පරිදෝවිතෝ සමාධි මහප්පලා හොත් මහානි සංසාර. සමාධි පරිදෝවිතෝ පඤ්ඤා මහප්පලා හොනි මහානි සංසාර. තමන්ගේ සීලය හැම වෙලාවෙම බලන්න ඕන අනුම හදාන්නවක්වත් මාන්‍ය ගන්නවත් නෙවෙයි මේ සීල නිසා ඇතිවන විපිලිසක නැතිකම. අවිපරිහානි භාගය කියලා කියන්නේ පුළුවන් තරම් සමාධියට යොදවලා ගැටුම් නැති කරගන්න නැතුව ඒ සීලේ නැති වෙච්ච විපිලිසර බව නැතිකම අන්නේ විහික නොවන ගතිය අන්දමන්ත නොවන ගතිය ලංකාවේ තවත් නැත්නම් අංජබදල් වෙන්නේ නැති ගතිය හිත අංජබදල් වෙනවා අංග වලට වැඩ කරනවා ඇරගෙන සමාජයට යොදවන්න බැරි නම් අසත්පුරුෂය කියලා මතක තියාගන්න ඉතින් ඒක හරියම පැහැදිලි සිල්වන්ත වෙන්න ඉස්සෙල්ලා සිල්වන්ත වුණාට පස්සේ ඇති වෙනස. ඒක තමයි මම හිතනවා වටාචාරාවට මෙච්චර ලේසි උනේ මේ ධර්මයේ තේරුම් ගන්න නිර්වස්ත්‍රව හිතපු හිම වෙන්නේ පැහැදිලිවම දෙනවා නිර්වස්ත්‍රව හිතිය ස්වස්ත්‍රව හිතිය සතියට වෙනසක් නැහැ සතිමත් වෙන්න පුළුවන් නිර්වස්ත්‍රකම ගැන සතිමත් වෙන්න පුළුවන් වස්ත්‍රකම ගැන ඒ නිසා අපි විකතුන් වස්ත්‍රව හිතලි එක පාට මේ වගේ සමාජික වස්ත්‍ර නිර්වස්ත්‍ර කෙරුවොත් අපිට සතිය පිටවෙන්න බෑ අපිට ඒක විශාල අන්දබදකමක් වෙනවා ඒ වගේම තමයි අඟුලිමාලට දැක්ක දැක්ක දැන්න දැන්න ලේ පිට කපකපයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ අඟුලිමාල මම නතර මම නතර හරියටම තේරුණා සත්තු මරපේක වෙනම දෙයක් ඒක ඒක බව තේරුම් ගන්න එතන සත්‍යමත් වෙන්න සත්තු මරපේකෙන් බාධාවක් වෙන්නේ නැහැ. අපි මරනකොට මරන බව දැනගන්න පුළුවන් නොමරනකොට නොමර කොට ගන්නවා ඊට පස්සේ ධර්මයේ කෙහෙල් ගහට මෝල් ගහින් කිරි ගහට මෝල් ගහින් යනවා වගේ උන්තුම තේ. ඒ නිසා මේ සීලය නරකට ගන්න කියන එක නෙමෙයි මම කියන්නේ. සීලය සමාදිතාය. සීලංකේ සමාදත්තාය. සමාධිංකේ පඤ්ඤාත්තාය කියන විදිහට මේ සීලෙන් අනුම්මනින්දයි අනුන්ව විධාන කරන්නයි අයිතිවාසිකම් සඳහා සටන් කරන්නයි පටන් අරගත්තොත් ඒක අසත්පුරුෂ වෙනවා කියන එකයි මම මතක් කරන්නේ. ඒ නිසා සීලය තියාගෙන මේ සීලයේ ගුණ පළියට මගේ කෙලෙස් කැපෙන්නේ නැහැ. නැත්නම් පරිඋත්ථාන කෙලෙස් කැපෙනවා. පීචිකම කෙලෙස් කැපෙනවා. නමුත් ඒක ඒ විදිහට පාවිච්චි කරොත් අනුමික ගැටීම සඳහා ගියොත් නෙවෙයි. ඒක තණ්හාමාය දුරු කරන සීලවන්ත අනිවාර්ය විගාඩ දෙන සමාධි ශික්ෂාවට යනවා. ඊළඟ ප්‍රඥා ශික්ෂාවට යන්න ඉනිමඟක එක පියවරක් විතරයි සීල කියලා කියන්නේ. නතර වෙන තැනක් නෙවෙයි. සීල කියන්නේ ගමක් අපිට. ඒක සක්‍රීය දෙයක්. අන්න ඒ දේ ගන්න තෝ සීලේ ඉඳගෙන අනුමයිට පිටුන ගියොත් අසත්‍ය වෙන බව සීලය කියනමයි ළඟ ඒක මම සාන්තිල සමාධි ප්‍රත්‍යා ක්‍රමේ සාග දෝෂම දුරු කරන්තෝ නැති ධම්මාන ධර්ම ප්‍රතිපත්තව සාමීච ප්‍රතිපන්නව කවුරුන් Taman දැක දැක දන දන Tamanගේම චිත්තවන්තෙක් ශිල්පද හදනවා කියලා හිතනවා. දැන් කල්පනා කරන්න පුළුවන් අනේ සංසාරයේ කොච්චර මේ වැඩේ කරලා ඉන්නේ. එහෙමත් නැත්නම් පිටක් නිසා කවුරු හරි කියපු නිසා අපි සීලවන්ත වෙන්න හිතුණා වුණා. ඒක නිසා මේකෙන් පේනවා මේ දෘෂ්ටි අත් කරගත්ත නැත්නම් ඒ බුද්ධියට මොන જાතියෙන් කිව්වත් ඒ සීලය දෘෂ්ටියේ සීලවන්ත වෙන්න හිතන්න අමාරුයි. සම මට කටිනේ ලාභයක්. ඒක ඒ ලාභයෙන් මම වහාම සම්පත්‍ය ප්‍රයෝජන අරගෙන සමාධියට ප්‍රඥාවට තියෙන ඊට ප්‍රස්තාව අනුන් හදින්නේ යෑම නිසා අනුන්ගේ බව තමන්ගේ මල්ලට දාගන්නේ නැස්ති වෙන්නේ. අන්නේ විදිහට සීලය ඉදිරියට යනවනම් බුදුජානකසේ සඳහන් කරන මේ බුද්ධ කවදාකවත් අරය පහත් කරන්නේ නැහැ. ඊවන්ස උසස් තමන් උසස් කරගන්නෙත් නැහැ. එයාට ඉදිරි ගමනේ අතුරු බාධා නැහැ. ඒකවල සත්පුරුෂ. අන්නේක සත්පුරුෂ විනෝනේ ඒ කියන්නේ සිල්වන්ත වෙච්ච කෙනාට සත්පුරුෂ ධර්මය ශ්‍රීලංක නැති කෙනාට වැඩි අදාළයි ඒක උපයන්න ඕන දෙයක් ශ්‍රීලංක වීමෙන් ලිබේ ලැබෙන්නේ නැහැ. ඒක හරියට අහන්න ඕනේ. හරියට ඒක තර්කානුකූලව හිත වද ගන්න ඕනේ. ක්‍රියාත්මක කරන්න ඕනේ. ක්‍රියාත්මක කරනකොට ශීලවන්තයාට හරියට කුසක්මෙන් නම් උදව් වෙනවා. ශීලවන්තයා දුන්නත් අසත්පුසක්මෙන්දී පන්සලට ගලපී හම්බුනා වගේ තුවාල කරගන්න. ඊට පස්සේ මේ ශීලවන්තකමේ යහත් කිය කතාවක් තියෙනවා යම් කිසි කෙනෙක් දුවට බණ කියන්න පුළුවන්කම ධර්ම කතිකත්වේ. ධර්ම කතිකත්වයට පස්සේ ඒ ධර්ම කතිකත්වේ නිසා බණ කියන්න බැරි හාමුදුරුවෝ නැත්නම් බණ දන්නේ නැති කට්ටිය පහත් කළා කරගන්න. දන්න දෙනව සස්කල සලකන. මේ නිසාම මේ අත්ුක්කන්තර පරවම්බන කියන අනුසස් කරන තම පහත් කරන අනුපහත් කරන තම උසස් කරන තත්ත්වෙ ඉන්නවා. එතන ගුරුනේදී ධර්ම කතික කියලා හාමුදුර කෙනෙක් හිටියේ පුදුම සැලකිලි සලකනවා මොකද හැම කෙනාටම බණ කියන්න බෑ. බණ දැනගත්ත බණ කියන්න බෑ. ඉතින් බණ දන්නේ කෙනාට විශේෂ සැලකිලි තියෙනවා. ඉතින් ඒ නිසා මේ බණ දන්න කමම තමන් උසස්කල සලකන්න හිතෙන්න ඉඩ තියෙන ගතියක් තියෙනවා. ඒක අතර පව් කියලා හිතෙනවා. ඒ ගැටින් සාන්තියට මොකද්ද බණ කිච්ච පැත්තකට යනකොට තමගේ ජීවමාන ප්‍රශ්න බලන්නෙත් නෑ. උසස් කල්කීමක් කරනවා. නමුත් සර්වඥයන් සඳහන් කරනවා ධර්ම කතික වුණාටම කෙලස් කැපෙන්නේ ධර්ම කතික වුණාටම රාග දෝෂ මොදුතු වෙන්නේ නෑ. ඒ සඳහා අනිවාර්යයෙන්ම ධර්මානුගම වේදක් කියලා කෙන්නෝනේ. සාමීච ප්‍රතිපන්න වෙන්න ඕන ධර්මයේ දේශනා කරන්න පුළුවන් කෙනයි බැරි කෙනයි සමසේ සලකන්න සතුට සාමීච කරගන්න. අවිරුද්ධ ප්‍රතිපදාව දක්වන්න. අපන්න ප්‍රතිපදාව දක්වන්න. අරණ ප්‍රතිපදාව දැනගන්න. දැනගෙන කටයුතු කරනවා නම් ප්‍රතිපදන් ජීවන්‍ය තරම් කයිත්වා ප්‍රතිපදාව ගොම වැඩගත් කරගන්න. ඒ තමයි ලැබිච්ච මේ ධර්ම කටයුතු භාවයේ මොනවාගේ විවේකයේ කියලා අනුගේ විවේකයේ. තමගේ මානක්කාරකමට උදව් නොමි බාධා වෙන්නේ උදව් නොවන විදිහට පාවිච්චි කරනවා කියුවා සත්පුරුෂ. දැන් ලිගම දාසක් වුණාට කියලා කැපෙන්නේ නැහැ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ආරණ්‍යක වෙනවා. ලංකාවේ බොහෝ ප්‍රකටව කියනවා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට දායක බුද්ධිම සංකේලක් කරනවා. ඒක ආරණ්‍යයයි. ඉතින් ඒ අත්තන්න තන් ඇවිල්ලා තියෙනවා. යක්ෂයන් අපි ආරණ්‍ය වල ඉන්නේ ඒ නිසා අපිව සාමාන්‍ය ගමේ හම්බුත් හැදෙන්නේ නැහැ. වෙන වෙන කරන්නේ නැහැ කියලා බුදුමාහාර වෙනසක් ඇති කරන්න උත්සාහ කරනවා. මේ කොයි කාලේ අපේ සාතෙන් දැකලිච්ච දේ දන්නේ නැහැ. ඉතින් මේ නිසා සමහරව හරි මානකාර වෙනවා. මානකාර වෙලා සාමාන්‍ය අපි ලොකු ස්වාමීන් වහන්සේගේ කාලේ කියන්නේ සංඝයා ඈතින් මෙනවලු කුඩයක් කියලා ගන්නවලු දෙකින් පහක් කළා. වට තල්ලක්ක් කියලා ගන්නවෝ තබෝම වටි. ඒ ඒ ලකුණු පුදුල ඈතින් මෙනකොට තීන්දුවල ඉවරයි. ඊට පස්සේ ඒක නරගන්නේ සම්පූර්ණම වෙනස. හරියටම පොළ බේදේ වගේ එකක්. මේ කවිකන් අතර තියෙන උගෙන් ගැළවිලා ජීවත් වෙන්න තේරුම් ගන්න ආරන්නේ වෙච්ච ප්‍රමණය. ගුරුදෙනෙක් කියනවා බැරිුණාම අරණියකට විච්චාම කෙලෙස් අඩු වෙනවා කියලා. අනේ එහෙමනම් ඔය කිලව් මාරියෝ තේරම කැලේ නෝන් ක්‍රේටකට කියනවා. ඒකේ කොටක්වත් කැපිලා. ඌ වනචරයි. ඉතින් කැලේ කියන්නේ ඉස්සෙල්ලම තේරුම් අරගෙන යන්න ඕනේ. කැලේට ගියාට පරම නියමයි. මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක කැලේ තියෙන ලාභයක් තියෙනවා. මොකද කැලේ අපිට කෙලෙස් කුප්පන්නේ. කාම කෝප ඇති කරන්නේ ඒක අනුභව කරන තමන උසස් කරගන්න ලක්ෂිත මාන්නේ තුළින් අර ලැබිච්ච ලාභේ නැති ඒක නිසා කැලේට ගිය ධර්මානුධම ප්‍රතිපදාව රකින්නයි සාමීච ධර්ම ප්‍රතිපදාව රකින්නයි අනුධම්මචාරී වෙන්නයි එහෙනම් ප්‍රතිපදා විස්තර කරගෙන ගත කරනවා නම් ඒක තේරුම් ගත්තට පස්සේ එළියේ හිටිය ගෙන්නකම් පොළවේ හිටිය ඒ ප්‍රතිපදාව තියෙනවා නම් ආසම වෙන්න පුළුවන්. නමුත් අරන් ඉවත් කොහොමද? මොකද හේතුව නගරෙක තියෙන තරම් කාමකෝප නැති නිසා. නමුත් බුදුසසුනේ පැහැදිලිව සඳහන් කරනවා ඒක පුරු කරගෙන අනුභව කරන්නට තමන් උසස් කරන ගත්තොත් සත්පුරුෂ. නමුත් ඒක ධර්මාර්ගම ප්‍රතිපදාවට වාසියක් කරගෙන අනුධම්මචාරය එහෙම නැත්නම් සාමිච්ඡපටිපන්නව ඉන්නවනම් ප්‍රතිපදාවට ලාභයක් කරගන්නවනම් ඒ කුලියට අනිවාර්ය කෙලෙස් කැපීමට සාමාන්‍ය ගමේ නගරේ ඉන්න කෙනෙකුට වැඩිය පහසුයි. ඒ නිසා security. ඉතින් සත්පුරුෂ සත්පුරුෂ කාම හුතු අරණියට වීම ලැබෙන්නේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා පාංශ කුල ජීව විතරයි දරන්නේ. පින්න පාතේ විතරයි අපෙන්නේ කියලා දුතහත්ති සේරම එකට එන්නවා. ඔය ගැඹුරු ධර්ම ඇත්තටම ගැඹුරු අපහසු නැකින් තමාරු ප්‍රතිපදා. නමුත් ඒ සෑම ප්‍රතිපදාවකින්ම තමන්ට මාන්නේ වැඩෙන්නේ තියෙනවා. ඒක පිළිබඳ අවබෝධයක් නැති වුණොත් ඒ මතින්ම අසත්‍ය වෙන්නේ. දැන් මේ ධර්මචාරි ධර්මදර දැන ඉඳලා මෙතෙන්ට එනකම්ම කතා කරේ විනය සම්බන්ධ ප්‍රශ්නයක් ගියන පැත්තෙන් කියනවා අපිට කියන්නේ කියන්නේ සීල සම්බන්ධ ප්‍රශ්නයක්. සීලවන්ත වුණාටම අපි අනුපහත් කරන තම උසස් කරන්න ගියොත් ඒ සීලවන්තකමෙන් ලැබෙන ලකුණු කැපෙනවා. හිතයි භාගනේ ඉලක්ක හිතනවා මොනවද මම හිතින් නැතිව. නමුත් ඒක තමංගේ කෙලස් කැපීම සඳහා ධර්මානුගමනකාරී වීම සඳහා අනුගමනකාරී වීම සඳහා කියන සත්පුරුෂයන් ඇසුර කරමින් ධර්මානුකූලව ගත කරන ගත්තු සත්පුරුෂ කරගන්න පුළුවන්. ඊර්මසේ සර්වඥාන්සේ කොට වෙනවා සමාධියට. උන්වහන්සේ කියන මේ වගේ සිත්‍යයකට එනවා හැම කෙනාවෙම පරියන්ක භාවනාව, සක්මන් භාවනාව එදින්දා වැඩලු කරන එක්කෙනෙක් විතරක් ප්‍රථම ධ්‍යානයටපත් වෙනවා. කට්ටිය ඉක්මන යා හොයලා බලනකොට අනික් කට්ටිය නෑ තාම කතා කර කර ඉන්නවා. තාම වෙලාව පබුල වෙලාවට වැඩ කරන්නේ. ලක්ෂණ ගන්න තියෙනවා මම විතරයි මේ ශික්ෂිත එකෙන් අදුආනේ විතක් විචාර බේසික ඒකාකතා සහිත වූ ප්‍රථම ධ්‍යාන ලැබුවේ අනික් කට්ටිය ඔක්කොම තාම නිකන් පිළිවෙලකට නෑ අඩුපාඩුයි කියලා තමන් උසස් කරලා සලකන්න ගත්තොත් අනුන් පහත් කරලා සලකන්න ගත්තොත් සර්වචනචාර වගේ එතන කියන්නේ නෑ කෙලෙස් කැපෙන්න කතාවක් කියන්නේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ නැති වෙච්ච මේ මාන්නේ නිසා ඒ පුද්ගලයාට ඒ ධ්‍යානය ලබා ගන්න පුළුවන් ආනිසංස ලැබී යනවා යේන යේහි මඤ්ඤති තතෝ තම් හෝති අන්නකාර්ය ඒ පුද්ගල මහර විචක සාමාන්‍ය වචන කියනවා නම් ධ්‍යානයේ ඉන්න කොටත් මේ මාන්නකාරකම උඩට ඉස්සහම ධ්‍යානෙදි කල්පනා කරන්නේ මාන්නකාරකම මිසක් කරන්නේ ධානාංග වල තියෙන සැපේ. දැහිතන්නේ ධානයක ඉන්නවා කියන නමුත් වෙන්නේ මොකද්ද ධානයේ ඉඳගෙන මේ Tamange උසස්කම කල්පනා කරගන්න. යේනි යේනි මඤ්ඤති තතෝ තං හොති අන්ත යමක් යමක් ගැන ඔබ කල්පනා කරනවා ඒ ඒ නිසාම ඒක අන්‍ය දෙයක් වඩපත් වෙනවා. මොකද සර්වඥාදයෙන් කි ලක්ෂණ වචනයක් හඳුන්වා දෙලා තියෙනවා. අතම්මේ තම් ඒව පටිච්ච ඒ පුද්ගල අතම්මේතාවේ තේරුම් ගන්න ඕනේ. අතම්මේතාවය කියන වචනේ මම දැක්කේ මහත්කී කියපිරුව කටුකුරුනි ඥානන්ද සාහිත්‍ය තමයි යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් අර්ථයක් දුන්නේ. සාමාන්‍යයෙන් අතුවා පරිවර්තනය කරන්නේ රාග දෝෂ මෝහ නිස්සිත කල්පනාවක් කියලා. ඥානන්ද සාහිත්‍ය මේකට කියන තම්මේතා කියන වචනේ අරගෙන අර්ථකථනය දෙන්න බලනවා. තම්මේතා කියන එක අපිට තද්මය තද්මේ කියන වචන තමයි ගන්න තියෙන්නේ. අපි රණ්මය ඍජීමේ මුවාමේ සෙල්මු සෙල්මේ කියලා කියනවා රණින් නිම කරන ඍජීන් නිම කරනක ගලෙන් නිම කරන ලද්දේ කියනවා රණ්මය ඍජීමය සෙල්මය බ්‍රුම්මය කියලා පාවිච්චි කරනවා. ඒ වගේ සීලක නැති කෙනා සීලයකට පත් වුණාට පස්සේ ඒ සීලය මතින් ඇතිවෙන තෘෂ්ණාව කියනවා ධම්මය කියලා. ඒෙන් නිපත්. ධම්මය. ධම්මය කියලා කියන්නේ මම මම පොරක් මම කෙනෙක් කියලා අල්ලගන්න. මන්නක මේක සීලයෙන් වෙන්න පුළුවන් සමාධියෙන් බරපතල විදිහට. අනේ සමාධියෙන් ඇතිවෙනේ මානකාරය වදින ධම්මයටයි. බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා මේ ධම්මයටාවේදී ඒ සමාධියෙන් ලැබෙන කෙලෙස් කැපෙන ප්‍රතිකාර වෙනුවට තණ්හාමානසික වැඩිම නිසා එතන හිර වෙන්න තියෙන වැඩි නිසා අසත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරන්නේ අතම්මේතාවය පුරුදු කරන්න කියලා කියනවා. අතම්මේතාවය කියලා කියන්නේ මේ ලැබිච්ච ප්‍රථම ධානයේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි. යම් කිසි කෙනෙක් මේ විදිහට විතක්ක ਵਿਚාර දේශසුඛ ඒකාග්‍රතාවසහිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිතු උද්දච්ච උච්ච රහිත මේ හේතු ධර්ම සැපුණොත් කාටවත් මේක ලැබෙන්නේ. මේක හේතු බල ධර්මයක ප්‍රතිඵලයක් මිස මගේ බුද්ධිලික බුද්ධියට දින්න වෙච්ච එකක් නෙවෙයි කියලා. ඒ ධ්‍යානය ගැන මාන්නේ ඇති වෙන සෑම වෙලාවකම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා අත්ම්මේතාවය පුහුණු කරන්න බැරි වුණොත් ඒකම ඒ ධ්‍යාන නිසා කියන්නේ මාන්නෙම බල්ලා තමන්ගේ වෛරය ළඟ කරකෙනවා වගේ එක තැන කරකෙන්න පටන් ගන්නවා. දියසුලියක් කරගෙන වගේ ගමන් කරනවා ඉදිරි ගමන නතර. ඉතින් මේක තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබුණු தත්ත්වය. හැම කෙනාම ධ්‍යානලාභී වෙලා හිටිය සමහරු නක්ෂත්‍රය ඉගෙන ගත්තා කියලා පැමිණියා. සමහරු ආයුර්වේද ඉගෙන ගත්තා තුන්කල් දක්වා ඥාන පහළ වුණා. සමහරු අතීතය බැලුවා, සමහරු අනාගතය බැලුවා, සමහරු දිබ්බචක්ක පහළ කරා, සමහරු දිබ්බ දෝත පහළ කරා. විශාල දේවල් කර කර හිටියම එකයි එහා ගමනක් නැහැ. මේ හොඳ දර්ශනයක් කියනවා දර්ශන කියන තමයි කතාව රසවත් වෙනම කියලා යනවා. විද්‍යාත්මක වය උපච්ච වෙලාවේදී ඒ අසිතතාවසයට පොඩි ගියකව දර්ගටි කිපුණා කියලා වචන කියන පස්සේ මාලිගාවට ආවම ඒ සුත්තෝතන රජු අඬ ගන්න ගිය බවත් වන්දවන්න හදනකොට කකුල් දෙක ගිහලා ඔළුව වැදිච්ච බවත් දැන් මම හිතන අපේ බෞද්ධ සාහිත්‍යයේ පොතේ දානවා. ඊට පස්සේ අචිත්තාවස ඇඬුවයි hina වුණයි කියලා දෙකක් තියෙනවා. hina වෙන එකට සතුටු සතුටු වෙච්ච බවත් අනුභව රාජ්‍යරෝ බාහිරිච්ච බවත් ඒත් අපි දානවා. hina වුණේ ඇයි කියලා අහුවොත් අපි පොතේ කියලා දෙන්නේ අපට බුදු වෙනවා බුදු වෙනවා හෝ අපිට රජ වෙනවා කියනක ඒ සාපතර දැකම නිසා රාජ්‍යරෝ හිතාගත්ත බුදු වෙනවා දෙන්නේ නැහැ ගොයියට. මම කොහොම හරි ලක්ටි කරලා දෙනවා ඔය පරම්පරාව කවුරක්වත් සතුටු වෙලා නැහැ කියලා රාජ්‍යරෝ හිතපු නිසායි සතුට ඇති ඇඬුවේ. මෙයා බුදු වෙනකොට මට ඉන්න හම් වෙන්නේ කියලා. එහෙනම් අපිට නිවන් දකින්න කියන එක නෙවෙයි. එයා ඒ වෙනු සාරූප ධ්‍යාන දිනු කරලා හිටියා මේ අරූප ධ්‍යාන තියෙන බන්ධන නිකන්තිය හදන්න බැරි නිසා අනිවාර්යයෙන්ම බුදු වෙන්නේ ඉස්සලා මියන මේ ධ්‍යාන අරූප ලෝකයක තිච්ඡාම කන් නැහැ සද්ධාහන. රූප නැහැ, ඇස් නැහැ රූප බලන. ඒක උදු බුදුරු ලක්ෂයක් පහලලා ගියා ප්‍රෝජනයක් නැහැ. හරියට ඩීප් ෆ්‍රීසර් එකට දාලා ගහුවා. ඔක්කොම මෙටබොලික් ෆන්ක්ෂන්ස් නතර වෙනවා බොහෝ කල් නොදිගන්න ඉන්න පුළුවන්. හැබැයි බුදුරු පහල වෙලා යනවා ඉරණඟල බහල යනවා වගේ. ඉතාල කල්පනා වුණා මම වගේ කාලකන්ණී. මේ ලැබපු ධ්‍යානය නිසා මම අනිවාර්යයෙන්ම ඒ අසඤ්ඤ තලයට වැටෙනවා. ඒකට තියෙන ආශාව කොච්චරද කියනවනම් අඬනවා කඩා ගන්න බැහැ. යහනේ තියෙන ආශාව කොච්චරද කියනවනම් Taman අඬනවා කඩාගන්න බෑ. අන්න ඒ නිසා මේ ධ්‍යාන දෙලම් කරන්න ගියාම ඒ වගේ උගලක් තියෙනවා. ඒ උගල තමයි මේ ධ්‍යාන තියෙන හොදු ප්‍රඥාවට අත්‍යක් වශයෙන් මිස ධ්‍යාන ධ්‍යාන වශයෙන් අහුමොත් ඒක තමයි කාර්යයක් වැඩ. මම ධ්‍යාන රාගයේ කියන මාන්නයට වැඩ. ගොඩගන්නේ මම හිතන්නේ බුදුහාමුදුරණක් පුළුවන් කියලා. දෙන්නේ හරියට පෙනෙන කියලා කියනවා සීල සමාධිය සඳහායි සමාධි ප්‍රඥාව සඳහායි සීල සීල සඳහා දෙක එකක් නෙවෙයි සමාධිය සමාධිය සඳහා එකක් නෙවෙයි ඒව එහෙම වුණොත් කොතන හිරුණා හිරුණා තමයි ඒක නිසා සමාධිමත් වුණාට පස්සේ උදාවක් නිහතමානී වෙන්නේ ගොඩාක් දැනගන්න වෙනවා ඒක නිර්ආමිෂ සුඛයක් මිසක් ලද්දාම දානි පුචි මුංජමානා කියන විදිහට ඒක ඒක ආසන සඳහන් රහතන් සුවන් වෙච්ච කෙනෙකුට මේකත් නොමිලේ ලැබෙන සත්‍යයක් නිසා බොහෝම බැහැකට වැටෙන්න තියෙනවා කොච්චර කියනනම් මුචිදානස බාලෙන් ඉස්සර ලෝකෙ කිසි කෙනෙක් හිතුවේ නෑ ඔතනින් යහට යන්න පුළුවන් කියලා ඒ තරම් සතයි ධානය සුඛි. ඉතින් ඒක කල්ලාතුම අපි ඉන්නස් කරගෙන ඉන්නේ නැත්නම් ලැක්ෂිලා ගියේ නැත්නම් ඒක මෙන්න මේ වගේ මෙතන තියෙනවා නිකාන්ත ශක්තියක් කාන්තම් බලයක් ආකර්ෂණ ශක්තිය ඒකෙන් මම ගැලවෙන්න ඕනේ ධානය කියන්නේ උපකරණයක් විතරයි පදිංචි වෙන්න ඕන තැනක් නෙවෙයි නිකන් පලංචියක් වගේ එකක් කියලා දැනගෙන ඉන්නේ ගැලවෙන්න පුළුවන් නොවුනොත් සකුස ප්‍රථම ධානය විචක්ඥාන තුත්‍ය ධානය දසක ධානය අරුභාෂක සෑම ධ්‍යානයක්ම එක එක එක එක අරගෙන සරුවතනාන්සේ හැම දෙයකම තම්මේතාවය ඇති වෙන හැටි අතම්මේ සම්පටිච්ච අතම්මේ කාමීම මුල් කරගෙන අතම්මේ කාමයේ බුදුහාමුදුර අපිට දීපු විශේෂ පණිවිඩය මානවයට ඉන්නා යේනි යේනි මඤ්ඤති තතෝ තම්මෝති අඤ්ඤතා යමක් යමක් ගැන ඔබ ආදම්බරෙන් කල්පනා කරුවොත් ඒක ඒක විසින් තාම අඤ්ඤත භාවයටපත් වෙනවා කියලා දැනගෙන කී නැත්නම් ඉහළට යන්න යන්න සෑහෙන අනුසුභදායක තත්ත්වයක් තියෙනවා මාන්නේ සම්බන්ධයෙන් ඉතින් මෙන්න මේකට සත්‍යමත්කම ඇත්ත ඇති හැටියෙන් දැකීම නැත්නම් තමන්ගේ යථා ස්වභාවය දැක ගැනීම තාමත් වැදගත් වෙනවා. ඒ හා සමානම දෙයක් තමයි ඒ සත්‍වක්මචාරීන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර. උන්වහන්සේලා පෙන්වලා. ඉන්ජාපි නිතරම මේ නිහතමානීකම් මේ පැවරුම අනුන්ට පවරලා තියෙනවා අනේ මගේ වැරද්දක් දැක්කොත් කරුණා කරලා මට සුදුසු වෙලාවක් කියලා දෙන්න කියලා. ඉතින් එහෙම නැත්නම් අපිට බුදු කෙනෙක් දකින්න පුළුවන්, හතන් වහන්සේනමක් දකින්න පුළුවන්, ආර්යයන් වහන්සේනමක් දකින්න පුළුවන්. කර්ම ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මුලින්ම කෝ කලයකට වතුරක් කරනවා. කණේ උඩුකුරු වෙලා නැත්නම් කොච්චර ඇතුලේ කෙරුවත් වෙලා. ඉතින් ඒක ලබන්න ಗುಣ තෝරෝයි කියන උච්ච කුල හරි හොඳයි කිසි දෝෂයක් නැහැ. ඒ වගේම මහා සාල ගුණත් හොඳයි. ඒ වගේම උසස් ඥාති නිමෙකත් හොඳයි. භෞතිකතාවයත් හොඳයි. ධර්මතරකමත් හොඳයි. ඉනියත් හොඳයි. ධ්‍යානත් හොඳයි. හැබැයි විස කපල පාවිච්චි. ඒ විස කපන ක්‍රමය තමයි ගොක් අමාරුයි. අන්දමෙන් කිව්වම ඔයගොල්ලෝ තරහ වෙන්න ගිහින් අමාරුයි මට ඒක. මම පැවිදි ඉස්ලා අවුරුදු 8ක් පාවිච්චි කරගෙන මම තාමත් අධ්‍යක්ෂකලා වඳිනවා මං ආශ්‍රයකදී ගියෝ ඒ ගිහි භාවනා මධ්‍යස්ථාන උදේ ඉඳලා හැන්ද වෙනකම් කිව්වේ එකයි unassuming life කිසිම දෙයක් මාන්නයට ගන්න එපා beginners mind පුළුවන් තරම් සාමාන්‍ය කච්චට් එකක ඉන්න කදාකත් අඟවන්නවත් එපා සීල් රකින්නවා භාවනා කරනවා මට මේ මේ දේ ලැබුණා කියලා. ඒ ආද මොකද වෙලා තියෙන්නේ ලැබෙන්නත් ඉස්සලා සාහිතෙකුත් කරනවා. ඒක වෙන්න වෙන්න හැම කෙනාටම කියනවා තාක්ෂණයේ තියෙන අසංකරණ කමසේ යකින් මට අසංකල දෙනවාද මම මෙතෙන් ඇවිල්ලා ඉන්නවා අතෙන් ඇවිල්ලා තියෙනවා කියලා ලංකාවේ පුදුම දෙල්ලමක් තියෙනවා හරියට කැමති මම මෙතෙන් ඇවිල්ලා තියෙනවා නැත්තම් මේක ඇත්තද කොහොමද මම කොතනද ඉන්නේ කියලා පෙන්නලා දෙන එක තමයි ගුරුතුමෝ කියන එකම කරදරේ ඒක ඇති කිරිත් ගුරුවරු තමයි නමුත් කොච්චර ගුරුවරු අපිට පිටුවක් ගන්න ගියාද තමන් දන්නවා නම් මේ යන්නේ අපි දැනකටපත් වෙන්න නෙවෙයි මේ තියෙන සක්කාය දිට්ඨිය නැති කරන්නයි. තියෙන ආත්ම සංඥා නැති කරන්නයි කියලා ඉන්නකොටම කුඩුම් වීම කරලා දාතයි. ඉන්නකොටම අරුදු වීම කරන්න පුළුවන් ගහක් වඩාටපත් වෙන්න ඉස්සර වෙලා. නමුත් සූදානම් වෙලා යනකම් ඒකට ලෑස්ති වෙලා යනකම් නම් කිල්ලවර කරන්න බැරි වටිනාකමක් තියෙනවා. ඒක නිසා ජීවිතේවා පැවිදි වේවා ඉක්‍රි වේවා පුරුෂ වේවා. අපි මේ කෙලස් කපාන යන වැඩ පිළිවෙලෙදී මේ මාන්නේ ඇවිල්ලා වට කරලා අපිව කොටු කරන්න හදන ගතිය ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට අහු වෙන ගතිය පිළිබඳ නිතරම අවධිභාවයකින් ඉන්නවා. එහෙම නොවුනොත් හැම දිනුවකින්ම හැම ප්‍රගමණයකින් පහළට හැම ලැබීමක්ම පාඩුවක් වෙන්නේ කියලා. ඒ නිසා වරින් වර අපිට ටිකක් ඔය වරදින එක වරින් වර වරින් වර ගන්න කරන මහණික හරි ශෝක. උයුරු මානකාර බම්බයි. ඒක අපි දැනගන්න මේ සාමාන්‍ය දුසක් යන ලෝකේ ජීවත් වෙන්නේ එක්කෙනෙකුට වැඩි එක්කෙනෙකුට උසස්කමක් හෝ පහත්කමක් නැහැ. අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා කියලා කියනවා. ගංගානංගගේ වැලියට වැඩි වැලිතලවල වැලියට ගන්න වැඩි. වැලියට ගන්න අඩුයි. මේ යෝගේ නිවන් දවු උතුමන් වහන්සේලා ගන්න වැඩි. ඒ නිසා උතුමන් වහන්සේලා සහබ්බඩපත් වෙච්චාම කියන්නේ මොකද්ද? ඔව් අනිකුත් සහතුන් වහන්සේලා අතර අන්‍යතෙක් බවටපත් වුණා. ගංගානන්දගේ නිකන් වැලි කැටයක් බවටපත් වුණා. අපි කියන්නේ නම් අපි වැලිය අතර තියෙන මණිකක් කියලා. එහෙනම් මේකෙන් මාන්නයට ගමු. අපි දැනගන්න ඕනේ අපි සංගානන දෙවියටයක් අතර තවත් පැලිකටයක් විතරයි ওই වැලිකට දෙකට වෙනසක් නැහැ. හැදෙන්නම් වෙනස්, බරෙන්නම් වෙනස්, ස්වරූපෙන්නම් වෙනස්. නමුත් සංගානනගේ වෙලිකලාවක තියෙන වැලිකටයක් ගත්තාම තවත් එක වැලිකටයක් ගන්නවා. මහමුදේ තියෙන එක වතුර කඳුලක් ගත්තාම තවත් වතුර කඳුලක් විතරයි. අන්න ඔතෙන් ගියානම් කවදාකවත් ටෙන්ෂන් නැහැ. කවදාකවත් ෆ්‍රස්ට්‍රේෂන් නැහැ. කවදාකවත් මානසික ආතතිය නැහැ. තියෙන්නේම ඔළුව උස්සන්න හදනකොට තමයි. මම අරගොල්ල වගේ නෙමෙයි මම වෙනස් කියලා ගිය ගමන් ඒක පෘථග්ජනකමේ අනිවාර්ය ලක්ෂණයට පෘථක් පෘථක් කියලා කියනවා. මම අරයා වගේ නෙමෙයි මම වෙනස්. ඒ රුචිකත් දෙවිය මගේ රුචිකත් දෙවියන තමන්ගේ කොටහ කඩා ගන්න හදන එක තමයි පෘථග්ජන කියලා කියන්නේ. සෝවාන් වෙනකොට සීක වෙනකොට ගංගානන් නදී එළියට යන්න උත්සාහ කරනවා. මහන්සියදී තවත් වතුර කඳුලක් වගේ උත්සාහ කරපුවාම ඒක අනන්‍යතාවය රකින්න දෙයක් නැත්තේ නෑ එතකොට ඔය තෙච්චි එතකොට ඔය කියන මානසික ආතති මොකක්වත් නෑ හැබැයි මෙහෙම එකක් තියෙනවා හරි පාළු හරිම කම්මැලි හරිම ඒකාකාරී හරිම නීරසයි හරිම රැහෙන් ඉලව වගේ ගතියක් එනවා හරියට එපා කරනවා කියන්නේ නිකන් බ්ලැක් ඇන්ඩ් වයිට් ටෙලිවිෂන් එක බල බල කලර් ටෙලිවිෂන් බල බල ඉන්න බ්ලැක් ඇන්ඩ් වුණා වගේ. ඒකම හරියට ફોකස් වෙච්ච එකක් කියලා බල බල ඉන්න බ්ලර් වෙච්ච එකක් කියලා බැලුවෝගේ වෙනවා. ඕක තමයි විරාගය කියලා කියන්නේ. ඕක තමයි රාගය දුරු කරනවා කියන්නේ. නමුත් අපිට වෙන්නේ ඒක නිවසකමක් ඒකාකාරීකමක් තනිගතියක්, බයගතියක්, රහින්ගල වෙච්ච ගතියක්, පාළු ගතියක්. ඒක විජාට ගිහිල්ලා ඒක නැති කරන්න එක්ක නවල් එකක් කියවනවා. දැන් පත්‍රය කියවනවා. නැත්නම් ටෙලිවිෂන් එක දාගන්න. දැන් ටෙලිෆෝන් කරනවා. නැත්නම් ට්‍රිප් එකක් කරනවා. මොනවා හරි දෙයකින් අරක නැති කරගෙන ආයෙත් ඇවිල්ලා කියනවා හරිම විශේෂයි. හරිම එක්සෝස්ටිං. හරිම ෆ්‍රස්ට්‍රේටඩ්. හරිම ටෙන්ෂන් එකක් කියන්නේ. ආයෙත් බුදුහාමුදුරුවෝ කියනවා ආයෙත් මෙතෙන් ඇවිල්ලා ඉන්නේ අයියෝ හරි පාවලු. කාරණාව ඡන්දමතේ වන්දනාව මට හරි පාළුවේ ළමයෝ කියලා නන්දමල්ලි දෙන්නවා කියන්නේ. අපි කොහේ හරි කුණුගන්දලක් දාගන්නවා මේ පාලුකම එනකොට. අපි දන්නේ නැහැ මේ පාලුකම තුල තියෙන්නේ නිබ්බිදාවේ විරාගයේ ඒකාකාරීකමේ මේකේ කුප්පණ ගතියක් නැතිකම මේකේ අවශ්‍යන ගතියක් නැතිකම මේ මානසිකම කවදාකවත්ම කල්පනා වෙන්නේ නැහැ කියන්නේ පෞද්ගලිකව ආහන්න ඕන වෙනවා. බුදු කෙනෙක්ම කියලා දෙන්න වෙනවා මේක අයින් කරන්න හදන තාක් බිදාගෙන කන කෑමක් තියෙනවා. ඇදගෙන නාන නෑමක් තියෙනවා. මේක සාමාන්‍ය මානකාරයෙක් කිව්වොත් මේක කියනකොටම තරහයි. බලන සුතමේ වශයෙන් අහන්නවත් කැමතියි. චින්තාමේ වශයෙන් තමයි සම්බන්ධ කරගන්න කැමතිත් නෑ. භාවනා කළ ආනාපානදී හොඳට ඇකිදීම පිටින් පෙනෙන තැනට නොපෙනෙන තැනට යනකොට ওই පාළුව තියෙන දෙයි. ඒ නිවසකදී තමයි. ඔය පාළුව දෙන්නේ. ඔය අසරණ ගතිය තමයි. ඒකට අපි මොකද කරන්නේ? ඒ පේන ආලෝකෙ දිගේ යනවා. සැහැල්ලුව දිගේ යනවා. එතන හද්ද ඇහෙනවා කියනවා. කවදාකවත් අර ගොරෝසු සංදලා අනපන සීමකට යනකොට මේක හරි මාර්ගය කියලා කප්පට හිතෙන්නේ. ආනාපානෙ පිළිපෙළ නොපෙන තැන ගියාම මේ දැන් මාර්ගයට කිට් වෙලා කියලා කවදාකවත් හිතෙන්නේ හිතෙන්නේ අසරණ වෙලා තනි වෙලා වැරදිලා කියලා. ඔය කාය විදර්ශනාවේ කාය පස්සක්මයි. චිත්ත ප්‍රසන්නයට යනකොට ප්‍රසම්බයන් චිත්ත සංකාර අපේ සංඥා වේදනා දෙක තුනේ වෙන පටන් ගන්නවා. සංඥා වේදනා දෙක උච්චාව ස්වභාව නැතිලක දැන් කලින් පටන් ගන්නවා. උත්ෙන් තමයි පොඩ්ඩක් හරි මානසික රෝග තියෙන කාට ඒක දැඩි වෙන්නේ. මේ බටහිර මානසික විද්‍යාව කරන්නේ ඔන්න ඔය තැන් වලට කියලා ඒ සක්කාය දිට්ඨිය ගෙවි ගෙවි යනකොට ආත්මය ගෙවි ගෙවි යනකොට ඒකට එක ලෙඩක් කියලා ආය සක්කාය දිට්ඨිය ඇති කරලා දෙන ගෙදර යනවා නේද ආය ආත්මයක් කවල ගෙදර යනවා හිතක් ගිහිල්ලා ආයෙත් ඒක පොලිම කෙන්නකො එදාට වෙන ටෙක්නික් එකක් කියලා දෙනවා බුදුජානනාංශය කියලා දෙනවා උන්නෝක නැති කරන්නයි ධර්මයේ තියෙන්නේ භාවනා කරනකොට අනිවාර්යයෙන්ම නේද නමුත් ඒකට සාර්ථක වෙන්න සිද්ධාන්ත වෙන්නේ ඒක සාධක වෙන්න ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. ඒක සාධක වෙන්න වීර්යයක් අවශ්‍යයි. ඒක සාධක වෙන්න මේක සමාජයේ ජීවනක් බව දැනගන්න ඕනේ. මේක තමයි ප්‍රඥාව කියන්නේ දැනගන්න ඕනේ. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා දැනගන්න ඕනේ. මේක දැනන සු කොච්චර භාවනා කරත් ප්‍රතිවැරක් වෙන්න හිතනවා. භාවනා කරලා එනකොටම දුක නිල මූල් බඳිනවා. බයසක්. කටරි වාදයක්. මේ පහළ ගතියක් දැනනවා කියලා. ඒකාකාර ගතියක් දැනනවා කියලා. මේ දන්නේ නැහැ මේ ආඥාවේ ගෙවියාමක් සිදු වෙන්නේ, සක්කායිතේ ගෙවියාමක් සිදු වෙන්නේ, අනමිතාවේ ගෙවියාමක් සිදු වෙන්නේ කියලා. ඒක හැබැයි දෝෂයක් නෙවෙයි. ඕනම කෙනෙකුට ඒක වෙන බව සර්වඥාන්සේ දන්න නිසා උන්වහන්සේ ඒ කෙනාට අරසාව සලසලා කියනවා මේක ගුරුවරයාට කියන්න ඇති හැටි. ඒක ගුරුවරයා කියලා දෙයි මේ මේ ලකුණු ටික බලලා පුළුවන් නම් වීරත්වයෙන් යුක්තව සද්ධාවෙන් යුක්තව සත්‍යයෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව ඔබ දිගට දිගට යන්න. යනකොට වෙන්නේ දී වෙන එක. මාන්නේ මමය සක්කාය දිට්ඨිය ආත්ම ජීවේ. ඒකට තේන්නේ කොහොමද? පාළි කතිය. තනි කතිය. කුටි වෙච්ච කතිය. තනි වෙච්ච කතිය. ඒකාකාරී කතිය. නීරස කතිය. බය වෙන සුළු කතිය. නොදන්නා දැනකට යන වගේ කතියක්. ඉතින් මේ නිසා සරුවත්නන්සේ කියන මේක ප්‍රතිශෝතගාමී කියලා. ඉතින් හිතන්නේ එහෙම වෙන කෙනෙක් එහෙම භාවනා කරන කෙනෙක් සාමාන්‍ය කාම භෝගිකාව කියලා කමදාන සුද්ධ කරොත් නැවේද කියලා. ඉතින් ෂුවර් එකට කියන සයිකියාට්‍රික් කාර්යයන්දී. සම්දර්ශයේ ඉස්සලලාදී අපේ ලෝකයමට දුකයි. මොඩල්ල කෙනෙක් කිසිම හනිබ කරන්න බෑ සයිකියාට්‍රික් කාර්යයන්. ඉතින් මං කිව්වා මම විරුද්ධ නෑ මම සයිකියාට්‍රික් කියන්නේ නෑ. දක්කාසු කියන්නේ නෑ මම එනවා සයිකියාට්‍රික් කරන්න ඕයා. මේ සයිකියාට්‍රික් කියන දෙයට අපි දින වාද කරන්න කියන්නේ යම්. පොඩි නూరు පැත්තකින් සයිකියාට්‍රික් වලට මම අඳුරනවා. භාවනා කරනවා. මම දැන් මේගොල්ලන්ට තේරෙනවා කියලා ඊට පස්සේ විස්තර කරනවා. එහෙම නැත්නම් අපි මේ භාවනා කරන දේවල් භාවනා නොකරන එකට කතා කරොත් එහෙනම් අපි දන්නේ නැත්නම් මේ මහන්නේ ගෙවියමක් සිදුවෙන ලක්කාරිත ගෙවියමක් වෙන්නේ නැහැ කියලා දැනගත්තොත් දැනගන්න බැරි වුණොත් හොත හොත මල්ලි දෙන ඉලක්ක වෙනවා. ඉතින් ඒක මේ කඳු බොහෝම ගැඹුරු බණ කියනවා ඒක කියනවා තමයි. නමුත් හොඳට ජීවිතේ සම්බන්ධ කරලා ගත්තට පස්සේ භාවනා කරු ප්‍රතිඵල තියෙනවා ප්‍රශ්නික තියෙන ප්‍රතිඵල බාර ගන්න කැමති නැහැ. ත්‍යාග දෙන්න ඕන තරම් ඉන්නවා කවුරක්වත් ත්‍යාග බාර ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ ත්‍යාග කියලා බලාපොරොත්තු වෙන්නේ රත්තරන් කෙලිස සුවර්ණමය පුරයක්. නැත්නම් රත්තරන් හිමකට දිගේ උඩට උඩට උඩට යනවා දකින්න ඕනේ. නමුත් සිද්ධ වෙන්නේ මොකද අර තියනා නම් මේ තරග ගෙවෙනවා. තියෙන ආත්මයන් දුර්වල වෙගෙන යනවා. පාළි සංගතිය කියන්නේ හැබැයි ඒ පාළි සංගතිය කියන්නේ අසීමිත විවේකයක්. ඒ පාළි සංගතිය විතර කියක් වගේ එකක්. ඒක කඩන බැලුවොත් ඒකේ තියෙන විශාල විමුක්තිය අපි ළඟ පුදුම බයක් තියෙන විමුක්තිය. අපිට පුදුම බයක් තියෙනවා නොදන්න දෙයට. ඒ නිසා හදවතෙන්ස අනන්ත ජීවි කියලා කියන උන්වහන්සේ පිටකට කැඩුවා. උන්නන ඕනේ කුචිතෝ පිටා. කල්ලබනකට සම්පූර්ණ මුක්තිය. අපිට නම් පිටකට තව තව හයි කරගන්න විතරයි. ඒ නිසා මාන්නේ හරි පුදුමාකාර මේ වංචනික ස්වරූපයක් තියෙනවා. මේ මාන්නේ විසින් දෙන හැම ලනුවක්ම අපිට වෙන්නේ කල්යාණ මිත්‍ර ස්වරූපෙන්. අපේ ආරස්සාවට අපේ හිතසුව පිණිස අපේ ආත්මේ වඩන අපේ චක්‍රය දිච්ච වඩන දෙයක් බව තමයි කරන්නේ. අපිට දෙන්නේ යා විතරයි අපිට කලකන්නේ කියලා. බුදුහාමුදුරු පැත්තකට ලයින් වුණොත් බාගෙට ඉන්නා වෙලා බලන් ඉන්නේ නෝකට ඉන්නද කියලා මට හිතෙනවා. අනේ මේව තකතිරු જાතියක්. භාවනා කරනකොට බ්‍රහ්ම ප්‍රතිඵලයක්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා සාකච්ඡාවක්. කප්පටන් සුදු කියලා අවශ්‍යයි. ඇති හැටියෙන් කියවන අවශ්‍යයි. කියනකොට ගුරුවරයා හොඳට තේරුම් ගන්න එක සත්‍යමාත්‍ය දැම්මොත් එතරම් තේරෙනවා මේ කවදාකවත් කියන කිව්වක් කියලා. එතරම් තේරෙනවා කිසි කෙනෙක් එක ෂෙයා කරන්න බැරි, බෙදා ගන්න බැරි අත්දැකීමක් එන්නේ කියලා. ඒත් එක්කම පෞෂත්ව වෙනසක් තියෙනවා. ඒත් එක්කම රුචි අරුචිකම් වල වෙනසක් තියෙනවා. මෙන්න මේම හැල හැලි හැලි පෙරලෙන ගලක් වගේ කැපි කැපි කැපි කැපි යන ගමනක් තමයි මේක තියෙන්නේ. අමාරුම කොටස තියෙන මුල් හරියි. ධර්මයට ගිය ගම සිල්වන්ත වෙච්ච ගම යන්තම් සමාධියක් වෙනවා. ඒ හැම වෙලාවෙදී මතක තියාගන්නේ අහන්න ජානාමි භගවා ජානාති මට වැටෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේට වැටෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ශ්‍රද්ධාව අඩු කරගන්න එපා. වීර්යය අඩු කරගන්න එපා. මේ සමාධි ප්‍රත්‍යාව තියෙන්නේ මේක අභිජව දැක බලා ගන්නයි. තව ඉදිරියට යුද්ධදී ලේවැරක සුබලේ ඒ ලේවැරකට බය නැතුව යුද පෙරමුණට යනවා වගේ. ඒ තමන්ගේ දුක්ඛසිත හැලෙනකොට අනන්‍යතාවය හැලෙනකොට බයක් ඇති වෙනකොට නීරසකමක් ඇති වෙනකොට තනිවිචිලතිය දැනෙනකොට මතක තියාගන්න ඕනේ මගේ සෑම දන් දුන්නා සත්‍යනම් සිල් රැකා සත්‍යනම් සමාධියව සත්‍යනම් මට මේක ඉදිරියට කරගෙන යන්න ලැබේවා කියලා කියනකොට පැහැදිලිවම කිසිම කෙනෙක්ගේ අවවරණයක් නැතුව බුදුහාමුදුරුවෝ නැහැ ධර්මෝනේ නැහැ ආපු අවස්ථාවේදී යනවා නම් ඒකම බුදු වෙනවා ඒකම ධර්ම වෙනවා ඒකම සංඥා වෙනවා ඒක දැක්කම බුදු වෙනවා ඒකෙන් තමයි අපි බුදු වෙන්නේ ඒ සමේ මාන්නේ කියන එක නිින්දෙදිත් අපිට බාධා කරනවා අවදිදිත් බාධා කරනවා හැබැයි ඒක දැකගෙන ඒකේ පොත් ලියන අතර සැපයක් එච්චරම ජීවකාරකයක් ලෝකෙ නැහැ ඒ තරම්ම නිහතමානී කරන මිනිස්සු ඊට පස්සේ මිනිස්සගේ මනුස්සකම ඉදිරියට එනවා ඥාන පිළිමකම නැති. පැවිදි කරගන්න නැති. බෞද්ධ බෞද්ධ කියන මිනිස්සු නියෙට. ඕනම තැනක සුදුසුකම් පාටපත් වෙනවා. ඒ නිසා භාවනා කරන හැම වෙලාවෙකම හරියන හැම වෙලාවකම මාන්නය පිළිබඳ මන අවබෝධයෙන් සූදානම් පරිදිකින් ගියොත් බුදුහාමුදුරුවෝ අද ජීවත් වෙනවා. ධර්මය අද ජීවත් වෙනවා. මේක පැටලවගත්තොත් නම් මරිච්ච ධර්මයක් පිටුම් බාහුව බුදුහාමුදුරුවෝ තමයි හම්බෙන්නේ. ඒ නිසා මේ බණ අහන භාවනා කරලා සිල් දිනාටම මේ මානනාල ඔය බම් මේ බම්බෝලින් හදපු බටෝලින් හදපු ඒ ගන්නක් මේකට උපමා කරලා තියෙනවා. ලංකාවේ කියනවා නම්බෝලිකම් බම්බු වගේ කියලා. ඒ නිසා නම්බෝලි කියලා ගන්න දෙපා එක කිස් උදේන්ට සඳහන් කරලා තියෙන මේ තාචකාර කියන උනගා ඒකේ හරේ තියෙන පිටපොත්තේ තේක ගහක කුරුස ගහ වගේ මැද නෙවේ කච්චසාරයේ තියෙන ගහක පළහට ගත්තයි කියලා කියන්නේ ගහේ විනාශය කියලා. උණු ගහක් මල් පිපුණාම ඒක විනාශ වෙනවා. සමානකාරක මල් පිපුණා කියලා කියන්නේ පුදුලගේ විනාශය. ඒ නිසා භාවනා කරන කාලේ මානකාර වෙන්න ගෝ ඉඳ තියෙනවා. ඉන්නකොටම දැකලා පච්චසාරංව සංකරණ කියන වගේ උණගහක මල්පිටුනා වගේ කරගන්න එපා. නිතරම නිහතමානීකම ඇති කරගෙන සම්ප්‍රඥාවෙන් වහන්සේලා ළඟ බෙදා හදාගෙන සත්‍යයෙන් යුක්තව මේක බලන්න මේ පුංචි ළඟාවීම මේක මට ඊගාව ළඟාවීමට අත්‍යවශ්‍ය කරගන්න දේවා කියන ප්‍රාර්ථනාවයි ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය මේ ධර්ම කොටාවේ මේ අත්දැකීමේ හිරුණාට ලැබීවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සංසිඳා වේවා කියලා ප්‍රාර්ථනා. Thank you.